ස්වාමීන් වහන්සේලා බණ කියන විස්තරය ගැන ඒකදී බොහොම සංවේගයක් උපදවන දහම් දේශනාකදීන් තියෙනවා. දැන් මේ මව රට ගියා. පියා දීමත් හැදිලා ඒකයි දෙකටම ආදී සුකුලා සුකුලට යනවා. අන්තිමට නිවසක් විකුණලා ඉවරයි. ඊට පස්සේ තමයි එකම පුතක් විකුණලා ඒ උදාහරණ වලට ප්‍රද කරනවලු අන්තිමට ඒ කෙල් තාක්ෂයක් වක්කලා ළමයාට ඒ වගේම තුවාල නිසා ඒ එයා පිටමන් කරලා දානවා ඒ පුතාට මව්ගේ හේයාරුව අපේ තියාගෙන ළමයා අඬාලා ඉන්නවා. ඊට පස්සේ ළමයා රේල්ලුවට දෙල්ල තියෙනවා. මම ලංකාවට ඇවිල්ලා උදා වෙලා දැන් ඉලෑක පිස්සු හැදිනවා. ඉතින් පියක් නෑ ආවියටක් නෑ. ඉතින් මේකේ දුක හිතෙන බණක් කියලා එකයි ඉතින් හදවතයි ඒක අහලා අඬනවා. ඒ රූපපාදවා ගැනීම ඇඳීම පාපයක්ද කියලා නේ වහනවා. දැන් මේකේදී අත්වාදීම දුක හිතෙන කතාවල් කියනකොට ඒකේදී අපි දකින්න ඕනේ. ඒකේදී දුක් වෙන එක නෙමෙයි අපි දකින්න ඕනේ. ඒකට අපි කියන්නේ ධර්මයේ දේශනා කරනකොට හේතුඵල ධර්මයක් දේශනා කරන්න කියලා කියනවා. දැන් මේ ඵලයේ ගැන පමණක් කියවනවා හේතු වෙනවා. දැන් මේකෙන් තමයි අපි අමාරු වෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයක් නම් මෙබඳු වන්නා දුකක් ඇති වෙන්නේ මෙන්න මෙබඳු හේතු වලින් කියලා පෙන්නනවා. ඵලයේ පමණක් කියනකොට ඒක වාගේ උද්දාම වෙනවා, ඒක සංවේගයටපත් වෙනවා, දුක් වෙනවා, වගේ මේක අතරේපත් වෙනවා. ඵලයක් පමණක් අහලා බුදුදහම තේරුම් ගන්න බැහැ. යම් කිසි කෙනෙකුට පාපයක් කරනකොට පාපේ හේතු වශයෙන් පෙන්වන්නේ නැතුව ඒකේ වෙන ඵලයේ විග්‍රහ කරගෙන යනවා. ඒක ඔහු හේතු ඵලවාදියක් දැක නැහැ ඵලවාදියක් විතරයි දැකලා තියෙන්නේ. හේතුවාදියක් දැක නැත්නම් එයාට සිද්ධ වෙන්නේ එක්ක වැළෙන්න එක්ක ගැටෙන්න එක්ක මුලා වෙනවා. ඵලවාදිය පමණ ඇවිත් වෙන්නේ ඕකයි. අද වෙලා තියෙන්නේ හැමදේටම ඵලවාදියක් වෙනවා. ඉතින් මිනිස්සු හැම එකකටපත් වෙන ඇලිනවා ගැටෙනවා මුලා වෙනවා. හේතුවාදියක් නැති එකේ තියෙන වරද ඒක. දැන් මේ වගේ දැන් මේ අවස්ථාවට එන මේ දුක්ඛිත සත්වයකපත් වෙලා හිටන් මේ දරුවන්ට මේ වගේ සත්‍යයක්පත් වුණා කියලා එකක් පෙන්නනවා. අපි ඔබ හේතුව වෙන්නේ වෙන්නේ. එහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙම දරුවෙකුට. ඒ බලපාන බලපෑම මොනවාද? මූල ධර්මය මොකක්ද? මූල ධර්මයක් නැතුව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න වෙලාව අපිටම මෙහෙම දෙයක්. හොරු ඉන්න ප්‍රදේශයකින් යන්න වෙනවා. ඒ ප්‍රදේශෙන් ගිය හොරු ගහනවා මකොල්ලනවා. ඒකෙත් ඇතුලේ සියලු ආපදාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක හොරු ඉන්න ප්‍රදේශයකින් ගියේකින් තමයි ඒ ඔක්කොම මොන දෙයක් සිද්ධ වෙන්නේ. යා දැනුවත් වෙලා හිටියනම් මේ ප්‍රදේශයේ හොරු ඉන්නවා හොරු ඉන්න ප්‍රදේශයට ගියොත් හොරුන්ගේ ආරන්ති එක්කමකට මෙහෙම ගෝචර වෙන්න වෙනවා. පල්තියා දැනගෙන හිටියනම් එයා හොරු ඉන්න ප්‍රදේශයට යන ගමන නවත්තනවා. හොරුන්ගේ ඇගෙන ආපදාවන්ට ඒකට හේතුවක් නැහැ. අන්න අපේ අවිද්‍යාව තමයි හොරුන්ගේ ආදීනව අපි දැකලා නැතිකම. ඒකයි හොරු ඉන්න ප්‍රදේශයෙන් ගිහින් අනමූල ධර්ම. ඒ වගේ අපි යමක් සිද්ධ වෙනකොට ඒකට අවශ්‍ය කරන ඒ මූල ධර්ම දැකේ නැත්නම් මේකේ විපාකයේ මෙන්න මේ ආකාරයක තේරුම් ගත්තේ නැත්නම් අපි මූල ධර්මයේ ඒවා දකින්න දුව කරනවා. හැබැයි හේතුවේ ඵලයේ වශයෙන් ඉවරදේට මූලින් දුලාට පස්සේ ඇති වෙනා වරන්ති ඉස්සන්දා කරා විුක් වෙනවා. මේ ඔක්කොම කර්මයෙන් දුණි කියලා ප්‍රශ්න කරනවා. කර්මය මූලිකයි. අන්න කර්මයේ මූලිකයි කියන්නේ කර්මයේ මූලික වෙච්ච නිසා තමයි අවිද්‍යාව මූලිකව තමයි කර්ම රැස් කරන්නේ. පාප කර්ම රැස් කරනවා විශේෂයෙන්. අවිද්‍යාව කියන්නේ මොකද? මේ පාප කර්මයේ වරපතලකම. කර්ම විපාක දෙනකොට මෙබඳු වරපතල සාහයක් ඇති දැනකටයි පත් වෙන්නේ කියලා. අපි ඒක දකින්න නැති කරමු. මූල ධර්මයේ තේරුම් ගත්තා නම් අපි මෙබඳු ආදීනව දෙන දෙයක් පස්සේ අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි අවිද්‍යාව කියන්නේ අන්න ඒකයි. ඵලයට තිබෙන්නා වූ ආදීනවේ කල්පියා තේරුම් ගත්තා නම් ඊට පස්සේ තේරුම් ගන්න එවන්දු ඵලයක් ලබා දෙන්නේ කෙවන්දු හේතුවක් මුල් කරගෙන. ඒකෙන් අහත් වෙන බලන්න. දැන් පුටි කාලා ඔළුව බලා ගන්න අපි. ඉතින් දැන් ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැ ඔළුව කියලා බේත් දාන්න අවශ්‍ය කියලා කරන්න ඒක. ගුටි කාලා කියව මුලදීම කල්පය හදාගෙන හිටියන අර ඔළුව බැලීම වෙන්නේ නැහැ. ඒක හේතුව මොකද? ගුටි <laughs> කාණ්ඩ ගැළපෙන දෙන ඒ බඳු පැත්තට ඒ බඳු වැරපිලා කරලා ඒකට ගෝචර වෙනවා. ඒකේ දෙවෙනි භාගය තමයි ඔළුව කඩා ගැනීම. එන්න අර පාය කඩා ගැනීම. පිළියෙන් අල්ල හරි යෝගේ යම් කිසි ආපදාවකටපත් වීම. ඒකේ දෙවෙනි අවස්ථාව. ඉතින් අපි මුලදීම දැනගන්න මේ බඳු දෙයකට මුහුණ දුන්නා මේ බඳු පරිසරයකටයිපත් වෙන්න වෙන්නේ. ඒ බඳු පරිසරයේ ඊට අනුකූල විපාකයට අනිත්‍ය විපාකයට අනුකූල පරිසරයේ මෙහෙම දුක්ඛිත දේවල් වලින් යුක්තයි. ඒක දුක්ඛිත දේවල් සියල්ලම කර්මෙන් දුනේ කිව්වා. කර්මෙන් තමයි එතෙන් දෙන්නේ හැපෙන්නේ වැඩ කරගත්තේ අවිද්‍යාව නිසා. ඒ නිසා යාරෙක විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේවා තමයි දකින්න ඕනේ. තමයි හත් අවුරුදු දරුවෙකුට මේ ටික උනානේ කියලා අපි දුක් වෙනවා කලින් විතරක් දැක්කා. දැන් අපි මේකෙදි කියන්නේ හත් අවුරුදු දරුවා වෙලා උපන්නේ කවුද? මොනවා කරපු කෙනෙක්ද? එහෙම තැනකට ගෝචර වෙන සත්‍යයටපත් උනේ. යන්නේ ඒක අපි දකින්න නැති පැත්ත. දැන් අපි හිතමු යම් කිසි දැන් අද ඉන්න මිනිස්සු මෙහෙම. ළමයි දෙනවා කරවල වාඩි වලට ගෙනියන්නේ විකුණන්න දෙනවා මිනිස්සු. මොනවා හරි බිලි දෙන්න හරි ගලවල වලියට හරි මිනිස්සු පුංචි ළමයි ගියක් දෙන්න මොනවා හරි මෙයා වැඩක් කරනවා මෙයා තියා හරි හම්බ කරගන්න. ඒ දාමරකෙන්ට ඊට ගැලපෙන විදියට පුංචි ළමයි මගේ ඉඳලා හැකලා හරි ගිහින් දෙනවා. දැන් ওই මිනිස්සයා මලොත් එහෙම. ඒ මිනිස්සයා මැරලා ළමයෙක් කියලා උපනොත් වෙන හේතුව. ඒකට පාප කර්මයක් ඒ පාප කර්මය තුලින් එයා උපදින්නේ ළමයෙක් කියලා. ඒ වෙන කෙනෙකු යම් කිසි මිනිස්සෙක් වෙන්න හේතුව වෙන පිනක් කරපේකින් මිනිස්සෙක් වෙනවා. ප්‍රවෘත්ති විපාක වශයෙන් ඔහුට එනවා ඔහු කරපු එක අපහු ඔහුට විඳින්න. දැන් බලනකොට ඉතින් අද අවුරුදු 7 ළමයා අවුරුදු 10කට 15ට කියලා හොඳ දාමරිකේ. එයා දාමරිකේ එක වෙලාවට හිටන් කරවල වාරිය වල දෙන්න අරේ මේ ළමයි එක හොරකම් කරලා ළමයි මංකොල්ල කාලා ගිහිල්ලා දීපු පුද්ගලයෙක් නා. අපි ඒකත් දන්නවා නම් එහෙම කරාට මෙහෙම වුණේ කියලා. එයා මැරලා ඉඳලා ඉපදිලා හත් අවුරුද්දෙන් යාර මෙහෙම පාගයට නිඳ සිද්ධ වුණා කියලා. දැන් අපිට දුක වෙනවා. අපිට හේතු විතරක් ඵලයේ විතරක් දැකනවා නම් දුක් වෙනවා. අනේ මේ පුංචි අනේ තුන වෙන්න වෙලා තියෙන වදේක හැටි. මේ ළමයා කොච්චර වදේ වෙලා තියෙනවද? අර ඒ මෙයා ඊට ඉස්සෙල්ලා අවුරුදු 10 15 ඉස්සෙල්ලා මිනිස්සෙක් කියලා ඉන්න කාලේ. එයා වගේ ළමයි ගිහිල්ලා දුන්නා නම් ඒ ළමයි මොකද වෙන්නේ දුක? ඒ ළමයින්ට දෙන අනේ මගේ අම්මා කෝ අනේ මගේ තාත්තා කෝ අනේ අපිට විච්චදී මෙහෙම අපරාධයක් ඇයි අපිට කළේ? ඒතර ඒගොල්ලෝ එතන ඒ ළමයි දුක් වුණා. දැන් ඕකට වන්දි ගෙවන්න ඕනේ කවුද? ඒ පුද්ගලයා ඒ කරපු පාපේට වන්දි ගෙවිය යුතුද නැද්ද? අපි එන ළමයා වෙලා ඉන්න කාලේ ගැන හිතන්නේ නැතුව මේ ධාමනික වැඩේ කරන කාලේදී මේ පුද්ගලයා අපි දැක්කම. අපි මොකද ගන්න තීරණය? එහෙනම් මේ ළමයි ගිහිල්ලා මේ විදිහට දෙන එකට එන හත ගැහුවත් මදි කරන අපරාධය හැටි කියන්නේ. ඊට පස්සේ අපිට නොපෙන්න පැත්තකින් එයා වැඩලා කියලා තව දෙනෙක් ওই විපාකෙ විදිහට ළමයි කියලා පැතිලා ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් එනවා එයාට ඒක වෙන්නේ. මූල හේතුව අපි මේ මුල් අවස්ථාවේ ලැක්ක නැති නිසා අපි එතන විතරක් බලන එක. අනේ ළමයෙකුට කරන අපරාධයක්. ඒ අපි එතෙන්දී අපි ඒකට සංවේගය වුණා. ඒතකොට ඇති වෙන්නේ මොකද්ද? ශෝකයක් සංවේගයක් අනිකට ඇඬෙනවා දුක් වෙනවා. අනේ විලා තියෙන අපරාධයක හැටි කියලා. දැන් අපි බැලිය යුත්තේ මොකද? හේතුඵල වාදය කරගන්න. ඕකේ හේතුවක් දකින්න. අනේ හේතුව දැකන අපිට මොකද වෙන්නේ? මිනිහා අවිද්‍යාව නිසා කරුණු තේරුම් ගන්න බැරුව වැරදි කරලා පව් කරලා ඒවැ දඬුවමක් යනවත් එහෙම එකක් යනවත් පළදේ කියලා හිතන්නේ නැතුව. එයාගේ අවිද්‍යාව නිසා එයාගේ අවස්ථාවේ සත්‍ය බලාගෙන. මේ අවස්ථාවේ ලබන්ති වෙන්නාව ලාභය මොන අසාධාරණයක් කරලා හරි කමන්නේ ලබා ගන්නවා කියන තැන ඉන්න කෙනෙක්. එහෙම පිරිසක් මේ ලෝකේ ඉන්න නිසා. ඒ පිරිසට ඒ ඒ රාමයෙන් පිට යන්න පුළුවන් දේ පළ විපාකයෙන් පිට යන්න පුළුවන්. ඉතින් ඒ බඳු පුද්ගලයා තමයි මේ පළ විපාකේ ඒ ආකාරයෙන් විඳින්නේ. මේක දැනගත්තොත් අපි ලෝකයට දෙන්න ඕනේ මොකද්ද? අන්න ලෝකයාට ඇතරේ වෙනවා. අද මේ විදිහට දුක්ඛිත භාවයට වාජනය වෙච්ච දරුවා මෙන්න මේ බලු පාප කර්මයක් කරපේනේ හේතුවේ ඵලයේ භුක්ති විඳිනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ. ඒ බඳු හේතු මත නොකර ඉන්න කියලා ධර්මය දේශනා කරනවා. අන්න බුද්ධිලා දැනගන්නවා මේ බඳු විපාක දෙන්න ආව මේ බඳු පාප කර්ම නොකරේ. වීර ලුකඩ අඬාලා ඉඳීමක් එතන වෙන්නේ නැහැ ඒක. එතකොට එතන ධර්මයක් අවබෝධ කරගෙන යා සුචරිත භාවයටපත් වෙනවා. දැන් අපි හේතුව කියන්නේ දෝ ඵලයේ ගැන විතර කියවහම අපි තවත් දුෂ්ටත්ව වෙනවා. අඬන හැපෙවි හින ගහනවා කරපෙවුන්ට අපි ඕක කී කියන්නේ. අපි දැන් නතර අපේ හිත තුළ ඉතින් බෞද්ධකම නෙමෙයි නැගි. ලෝකේ ගැටීමට අපි ආයි ප්‍රචාර දක්වන්න පටන් ගන්නවා. මෙහෙම අයිතිකම් අසාධාරණකම් ලෝකෙ වෙන්න දෙන්න වටින්නේ නැහැ. ඊට විරුද්ධව මේ මේ ආකාරයෙන් අපි කටයුතු කරමු නැගී හිටමු සංවිධානයේ නැගිමු. උන් අල්ලා පොලිසියට බාර දෙමු. නැවුන් දඬුවම් පවුනෝ මෙහෙම කරන්නේ මොකද? අපි ඔහොම තැන විතරයි වහින්නේ අපි. තීරණේ ඕක තමයි. නිවනද තීරණය. දැන් මේ බණ අහලා තීරණේ නිවන වෙනවා. නිවනේ තීරණේ ඉන්නේ නැහැ. නම් මෙබඳු කර්ම කරව අවිද්‍යාව නිසා මෙබඳු දේවල් මත විපාකේ දන්නේ නැතුව මෙබඳු කරපු අය. ওই જાතිය දුක්ඛිත සත්‍යයන්ට පස්සෙන්න වෙන්නේ මෙන්න මේ හේතුවේ ඵලයේ වශයෙන් කිය අපි දැනගත්තා. අපි ඔතන කම්පා වෙන්න දෙයක් නෑ අපි එකක් දැක්කා. යම් කෙනෙක් එවන් දුක්ඛිතතාවයෙන් මිදෙන්න ඕන නම් ඔන්න දුක සහ දුකට හේතුව ලබනවා. ඵලයෙන් දුක දැක්කා. මෙබඳු ඵලයක් ලබන්නේ මෙන්න මෙබඳු පාප කර්මයන්ගෙන් කියලා දැනගත්තා නම් අවිද්‍යාවෙන් කියලා දැනගත්තා නම් එයා දුකට හේතුව අවිද්‍යාවයි නම් කියලා දැනගත්තා. අවිද්‍යාවෙන් කුස්නාවෙන් ඇලී ගලී අසාධාරණ කරන එක තමයි. එබඳු ඵලයක් ලබන්නේ හේතුව කියලා දැනගත්තා නම්. ඔව් ඒ තුලින් දුක දැකලා දුකට හේතුව දැක්කා. ඊට පස්සේ ඔන්න තීරණයක් එනවා. මෙබඳු දුක්ඛිත ඵලයක් නොලැබී. ඒකයි මේ හරදේ. එක දුක්ඛ නිරෝධය දැක්කා. එහෙම එකක් නැත්නම් හේතුක නැහැ. එයා මොකද කරන්නේ? හරගන්න හේතුව ඒබඳු පාප කර්ම ඇතිවීම. ඒබඳු පාප කර්මයන් රැස් නොකරන සතේ මානසිකත්වය හදාගත්තා. එහෙම දෙයක් උපදින් කිච්ච හේතුව නැත්නම් මාර්ගය. ඒ දැකේ මොකද්ද? දුක දැක්කා දුකේ හේතුව දැක්කා දුක නිරෝධය දැක්කා දුක නිරෝධ මාර්ගය දැක්කා චතුරාර්ය සත්‍යය දැක්කේ. අන්න එහෙම හේතුඵල දෙකම පෙන්වනවා නම් බුද්ධිලා චතුරාර්ය සත්‍ය දකින්න. දැන් නිවන් මාර්ගය. එයා ලෝකයේ කියනා වූ දුක වලට කම්පා වෙන්නේ නැහැ. අරලෝ ගහන්නේ කම්පා වෙන්නේ නැහැ කිව්වේ ඕක. දැන් අරලෝ ගහන්නේ මේනේ දුක. ලාභ අලාභ ආයත යස නින්දා ප්‍රහංසා දුක නැක. දැන් මේ ටික මේ ටික තමයි ඵලයේ වශයෙන් ලබන්නේ ලෝක සත්‍යය. පිනක් කරලා යහපතක් කරලා සුචරිතයක් කරලා කරපෙකින් ලාභයක් ලබනවා. අනුන්ට අවලක් කරපෙකින් ඔහු අලාභයක් ලබන ඵලයක් ලබනවා. ඒව අනුන්ට නින්දා කරලා අපහාස කරලා ඒකෙන් ඔහු නින්දා ලබන ඵලයක් ලබනවා. ඒවට අනුන්ට ප්‍රශංසා කරලා යහපත කරලා දීලා ප්‍රශංසා ලබන ඵලයක් ලබනවා. නින්දා ප්‍රශංසා. අනුන්ට දුක් ගෙන දෙන දුක් ගිනි දීලා තමයි දුක් ගිනි ගෙවන්න ඵලයක් ලබනවා. අනු දුක හද ගන්න. අනුන්ට යහපත හදා දීලා සැප ලබන ඵලයක් ලබනවා. අන්න සැප ලබන ඵලයක් හේතු දෙන්න. ලාභ අලාභ ආයස යසන නින්දා ප්‍රශංසා දුක නැහැ. අනුන්ට යහපත සාසා දීලා තමයි යහපත් සල්හා ගන්න හේතුවක් ලබලා ඒ හේතුවේ ඵලය වගේ යමක් ලබනවා. අනුන්ගේ යසසට නිග්‍රහ කරලා ඒක පිරිසවා ලබනවා. ඒක හේතුවේ ඵලය වගේ ආයසක් ලබනවා. දැන් එයා ලාභ ලබන පුද්ගලයාට උද්දාම වෙන්නවා. දෙයක් නෑ මොකද? ඒකත් ගෙවිල යන එක. ආයහපතක් කරලා ඒක හේතුවේ ඵලය වශයෙන් ඔහු දුකක් විඳිනවා කියලා දැක්කම මොනවා කරන්නේ? ඔහුගේ මෝඩකමට ඔහුගේ තියෙන මුලාවට ඔහු කරගත්ත පාපේ නිගේවන්නේ. මොනවා කරන්නේ? ඒක අපිට හොඳ ආදර්ශයක් කියලා ආදර්ශයක් ගන්න. මතු මෙහෙම දේවල් අනික එක්ක නොකරන මරකලා ගන්න. ඔන්න ඵලයේ. ඔන්න ඵලයේ හේතුව මෙන්න මේ වගේ අසාධාරණ අයිතිහාරක හේතුවක්. ඉන්නේ බඳ හේතු සිද්ධ කරපු කෙනාට ඵලයෙන් බේරෙන්න බෑ ඔකයි ධර්මතාවය. හේතුඵල ධර්මතාවය කියන්නේ ඕකයි. ඕක එපා නම් ඔය ඵලයේ දුක දැකලා. ඔය දුක හේතු වන හේතුව දැකලා. ඒ හේතුව නැති කරගන්නilla උඹලවත් බේරියක්. නුවණ තියෙන කෙනාවත් බේරියක්. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කිව්වේ ඕක ඔක්කොම කියලා හරියන්නේ නැහැ. ඉවර පිළිගන්නේ. යම් කෙනෙකුට නුවණක් ඥානයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. පුළුවන් කෙනාවත් මේ ධර්මයේ ප්‍රයෝජන තරගෙන ඊතනම හැදිලා ඔන්න දුක ඔන්න දුකට හේතුව ඔය දුකට හේතුව නොකොලොත් ඔය දුක ඉන්නේ නැහැ. එහෙනම් තීර්ථය ගනිලා මම ඒ බඳවන්නා දුකට හේතු වන දුස්චර්යයෙන් මිදෙනවා. අන්න මාර්ගය. අන්න ආර්යසායක මාර්ගය. ඔය ප්‍රමේයද දකින්න ඕනේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ දහමත්. දහමත් තුලින් චතුරාර්ය සත්‍ය මතුවෙන්න නම් දුක විතරක් වෙන්න බෑ දුකට හේතුව පෙන්වන්න ඕනේ. කර්ම විපාකේ විතරක් පෙන්වන්න බෑ. සබන් විපාකේ හේතුන්ච කර්මයේ හේතු වශයෙන් පෙන්වන්න ඕනේ. එනේ හරකගේ බෙල්ල කමනවා කියලා අනේ අපේ අම්මා වායකා තාත්තා වායකා කරන අපරාධ කියනකට වැඩි. ඒ ඒ ඵලයේ ලබන්නේ දුක් ඵලයේ ලබන්නේ මොන හේතුවකින්ද කියලා බලන්න ඕනේ. ඒක තියාගන්න ඕනේ. අර බලපන් බෙල්ල කපන හැටි. අත් දෙක බැඳලා කකුල් දෙක බැඳලා තියාගුවේ බෙල්ල කපන හැටි කොච්චර අපරාධයක්ද. එයාට අපි එතන අපරාධයක්ද කියන එක දැන නැති. ඇයි එහෙම ඵලයක් ලැබුණේ? ඇයි සතෙකුට එහෙම දෙයක් සිද්ධ වුනේ? ඇයි සතෙක් හරකෙක් වුනේ? ඇයි මිනිස්සෙක් හරකෙක් වුනේ? ඊට පෙර භවෙදිම මිනිස්සෙක්. කොහොම මොනවාද කළේ? මේ සාරධර්ම විනාශ කළා. මංකොල්ල කාලා, දෙලිකුඩි බෙල්ලට තියලා බෙල්ලට ඇදලා, පල්තිය කඩාගෙන ගිහිල්ලා, දේපොළ මංකොල්ල කාගෙන ගිහිල්ලා ඒ જાතිය කරපු හොරා තමයි අද ඔය නරක. දැන් අපම ණය වෙනවා. ඔය දෙක දැනගත්තා නම් අපිට දැන් කම්පා වෙන්නේ අපතන තියෙනවා. මෙන්න යථාර්ථය මොකක්ද කියලා. දැන් මං ඔය කියවල මනස ආනගතිය ඔය ටික. මරත් වෙන්නේ හරකේ කියලා බිලි කැපුම් ගන්න. එහෙනම් මං ඒකෙන් මිදෙන්න ඕන නම් මං හරක් වැඩ කරන්න හොඳ නෑ. හරක් වැඩ වලින් මං මිදෙන්න ඕන. ඥානවන්ත අනිකයලා කියනවා මෙන්න හරකෙක් වෙන්න හේතුව. ඔය හේතුව කරන තාක් කාල ඔය ඵලෙින් මිදෙන්න බෑ. ඕකට කම්පාවෙ විඳලා කරන්න දෙයක් නැහැ. අපිට ගන්න තියෙන්නේ මොකද්ද? නිබඳ දෙයින් නම් හරකෙක් වෙන්නේ. හරකෙක් වුණොත් නම් ওই ටික හම්බ වෙන්නේ. හරකෙක් වෙන වැඩ කරන්න එපා. ඥානවන්තයව බේරියයි. මෙන්න මේක දැක්ක කෙනා හරකෙක් වෙන වැඩ කරන්න නේද කියලා. ඔය සුචක් වෙනවනේ. අනුබුදුලහම. දැන් බුදුදහමෙන් කෑල්ලා කියන ඉදිරියට නොකියොත් මොකද? ඒ වෙලේ හරියන්නේ නැහැ. බුදුදහම හැබැයි නම් කාරණා හතරක් දකින්න ඕනේ. යමක් සිද්ධ වෙනවා නම් මේ යමක් සිද්ධ වෙන්නේ මේකයි ඒකේ හැටි මෙහෙමයි කියලා දකින්න. ඒකට හේතුව මේකයි කියලා දකින්න ඕනේ. ඒක නැති ලැබෙන ඵලයේ දුකක් නෝ. ඒ හේතුව දැක්කම ඒ හේතුව නැති දැන ඒවත් ඵලයේ නැති බව දකින්න ඕනේ. ඊට පස්සේ අනුගමනය කරන්න තියෙන්නේ මොකද්ද? එවදු වන්නා වූ දුකට හේතු වෙන පාප කර්මනේ ඔකනේ. අන්න අපිට එකක් හම්බුණා අපිට බේරෙන්නේ. අනපිරිසක්. දැන් මේක කවුරුවත් කරන එකට අකුම කරගන්න එකයි. දැන් තමාගේ පිරිසම තමාම කරගත යුතු ඉන්නේ. තමන් පිරිසන් වැඩ කරන්න කියන්නේ පිරිසනේ වෙන්නේ. අනුකරම පිරිසන් වැඩ වල තමන් පිරිසනේ වෙන්නේ නැහැ. යම් කෙනෙක් තම තමන් කරන තිරසන් වැඩ වලදී තම තමන් තිරසන් වෙන්න වෙනවා. දැන් අනිකේ තිරසන් වැඩ කරොත් අනිකේ තිරසන් වෙනවා. ඔහු ඥානවන්තලා. ඔහු දැනගන්න ඕනේ. ඔහු තිරසන් වැඩ නොකරේ. ඒ අවිද්‍යාවෙන් පීඩිත වෙලා ඉන්න අවිද්‍යාවෙන් පිල්ලා ඉන්න එකාට කොච්චර කිව්වද අහන්නේ නැහැ. අපිට මොනවාද උගේ තිරසන් ගති ලක්ෂණ නැති කරන්නේ. එහෙනම් මේ බුදුදහම තියෙන අනුන් හදාන නෙමෙයි. තම තමන්ට හැදෙන. දැන් වෙලා තියෙන්නේ මේකෙන් අනුන් හදන්න යන්නේ. තම තමන් හැදුනා නම් ඒ ආතර්ථයේගත ඥානවන්තයෝ ඒක හැරි වැඩගත්කමක් තියෙනවා මාත්‍ය බලහන්න ඕනේ කියලා අහලා. තම තමන් හැදෙනවා. ඒක කොතනවා බීඩියක් තියෙනවා. එතන බීඩියක් තියෙනවා. අර මානව නිදහස කියලා අද කියන වචනේ නම් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලහත්කාරයෙන් අනික ගන්න ගියොත් ඔය ප්‍රශ්න තර්කවාදයේ ගෝචරේන ගැටුම් වලටපත් වෙන්න හේතු වෙයි. උඹට ඕනම් කරගන්න එපා නිකන් ඉතින්. උඹටත් මොලයක් තියෙනවා. කල්පනා කළා වල දුකටපත් වෙන්නේ මේකයි කියලා දැනගත්තා නම් තේරුම් මාර්ගයෙන් දුකටපත් වෙන මාර්ගයේ මිදී. එතකොට ඔබ දුකේ මිදී. මම මේ මාර්ගය හොයාගෙන මම මිදිලා ඉන්නේ. මම මේ දුකටපත් වෙන්න හේතු නැති බව දන්නවා. මට ගන්න පුළුවන් එකම දාන කම්පාවෙන් කියන්නේ තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. තේරුම් ගන්න කැමති නම් උඹත් වෙරින් බේරියා. උඹ බේරන්න මට බෑ. ඒක කොහොම කරගත්තේ? අනේ මුද්‍රණ හරි දේශනා කළේ ඒකයි. මම ධර්ම මාර්ගයේ පෙන්වා දෙනවා. උඹලා ඉතර කරන් තුම්හේ කිච්ඡන් ආතක්කන් අක්කාපාර තථාගත. උඹලාගේ තර්පණේ උඹලාම කරගත්තේ. තථාගතයන් වහන්සේ ඉතර කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මාර්ගය පෙන්වා දුන්නා. උඹලා ඒක මාර්ගය අනුගමනය කළා ප්‍රඥාවන්ත නම් ඥානවන්ත නම් කාර්මික තේරුම් අරගෙන උඹලා නිවියල්. ඒ නුවණ නැති අවිද්‍යාවේ වැහිච්ච බුද්ධලේ නක්. අපි මොනවා කරන්නද කිව්වේ? අන්න ධර්මානුකූලව ධර්මයේ ධර්මයේ හැටියට දැක්කම අපි දැනගන්නවා සියල්ලෝ බුදවන්න බෑ. හැබැයි අපිට පැතුමක් කරන්න පුළුවන්. අනේක අවධාරි මේ ලෝක සඳින් ඇත්ත වැටහෙනවා. අන්න දායන කම්පික හැඳීම උච්චරයි. ඔය නිහාමනවා කරන්නේ. කවදා හරි මේ ලෝක සියලුම ලෝක සත්‍යයෙන් සත්‍ය වැටහෙනවා. මෙන්න මාර්ගයක් මම හරියටම දැක්කා. විදෙන මගේ දැක්කා. වෙන මගක් නෑ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන මාර්ගයක ඇත්ත බව මට පේනවා. ඒ නිසායි මම මේ මාර්ගය අනුගමනය කළේ මට දැම්මම තේනවා මල්ලක තිරිසන් ගති නෑ. තිරිසන් ගති නැත්නම් ගතිය තනසුර උප්පත්තියක් මට නෑ. එහෙනම් මම තිරිසනෙක් වෙන්නේ කොහොමද? නෑ අනිකාර අනිකාර තිරිසනෙක් වෙන්න තියෙන ගතිය එයා නැති කරගත්තා නම් ඔහුට තිරිසන් බවක් නෑ. ඔක කරන්න පුළුවන් ආයි බෙර කපන්න පුළුවන් හරියට කියලා. ලෝක සත්‍යය ඔය ටික ඔක්කොම තේරුම් ගන්න හරක් කියලාද බෙල කපන්නේ? ඔය හරකුනේ. එළියෝ ඉන්නවා. anu එලා දමන ධර්මයේ දැක්කන මම ඕක එළනවා. අපි ඇත්තට වදින ඇදක් තියෙනවා. anu එළන්න ගියාම Tamanta එළෙන තැනට වැටෙන්න සිද්ධ වෙනවා. එළියෝ පේන්න සිද්ධ වෙනවා. මේ ලෝක සත්‍යය ඕක දැනෙන anu එළන්න ගියේ නැත්නම් එළුවෙක් වෙන්න හේතු වෙන්නේ නැහැ. මම ඔකට අහුවෙච්ච වෙන හොඳට බැටල් වෙනවා. බැටලු කෙනාට බැටලු වෙන්න සිද්ධ වෙනවා. බැටලු අධ්‍යයනය මෙතන ඉබේ අනුර බැටල් වෙනවා. අංග ගහනකම් බැටලුවෙක් වෙන්න හේතු හොට නැගෙනවා. අංග කලන මුත්‍රෙන ගති ලක්ෂණ අපි ළඟ නැත්නම්. ඒ ගති අපිට නැත්නම්. අපිට බැටලුවෙක් වෙන්න හේතු නැහැ. දැන් බැටල් වාස අපෙන් හම්බ වෙන්නේ ලෝකයට. එහෙනම් බැටළුමත් ලෝකයට හම්බෙන්නේ අන්ත බැටරි කියවම උපා කියනකොට. එළුමත් ලෝකයට හම්බෙද්දා තියෙන්නේ අනු අනු එළපෙවම පාගා දමපෙවම ඒ විභාග විදිහට. ලෝක සත්‍යව ඥානවන්තව කටුන් තේරුම් අරගන්න පුළුවන් නම් ඔකොටම පුළුවන් මේ කවදාවත් නැහැ ලෝක ධර්මතාවයක් එහෙම නැහැ. පුළුවන් කෙනා හරි ඒකෙන් මිදුනොත් ඔහු එළුවෙක් වෙන්නේ නැහැ, බැටළුවෙක් වෙන්නේ නැහැ. ඒ බඳු හතර ගෝලෙන්න හතෙක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියා දෙන්න තියෙන්නේ ඥානවන්තයෙකුට බුදුදහම මිසක්. මෝඩයින්ට බුදුදහම ගැන බුදුරණන් වහන්සේ දේශනා කළේ නැත්තේ. මේ බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න මෝඩයට බැරි නිසා. අවිද්‍යාව සාගත අවිද්‍යාවෙන් විවිච්ච පැටලිච්ච පුද්ගලයා, වැහිච්ච පුද්ගලයා. මේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. එයා මේ ලෝකේ 100ක් ගත්තාම 100ට යම් ගණනක් ඉන්නවා. අපි තියෙන පරිසරයන් වල බලපුවහම 100ට 90ක් විතර ඉන්නවා. අවිද්‍යාවෙන් වෙලිලා වෙහිලා කෘෂ්ණාවෙන් මෙලිලා මෝහයට අන්ධකාර වෙලා මෙහෙම ඉන්නවා ලෝකය. ඊය ගැන මොනව කරන්නේ? ලෝක පරිසරය තුළ දහම් වැහිලා ගිය නිසා 50කට 60කට විතර පිරිසක් විවෘත වුණා නම් ඒ தත්ය අවබෝධ කරගන්න හේතු වෙච්ච දෙයක ඉන්න. අපිට තියෙන්නේ හරි ධර්මයේ තේරුම් අරගෙන අහන කෙනාට අහන්න ප්‍රකාශ කරනවා මිසක් බලෙන් දෙන්න යන්නේ නැහැ. අහන කෙනාම ඔයාගෙන ඇවිදලා අහලා කොහොම හරි යාර හේතු වාසනාවක් ලැබෙනවා. ඒ බණ අහලා තේරුම් ගන්න අවස්ථාව. කොහොම එළියට. සියලු ලෝක සත්‍යය දුකෙන් මුදවන්න අපිට පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් එකම ආධාරයේ ඇත්ත පෙන්වා දෙන එක පමණයි. පිළිගන්න පුළුවන් ඥානවන්තයෙ පිළිගන්නේ බැරි අය ගැන මොනවා කියන්නේ. ඒවල කවුරුදලා සැරේයයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්ම දේශනා කළා ඉතින් ඒක අහගත්තේ නැති බොන්නු ටික නේද මේ අද ඉන්නේ. බැරි වෙච්ච හින්දා නේද? ඒ උන්ගේ පොඩ්ඩක් ඔළුව තියෙන එක කිව්වොත් අද ගෞතම බුදුරණන් වහන්සේගෙන් ධර්මයේ දේශනා කරන ධර්මයල උන්වහන්සේලාගේ ශාපේ දේශනා කරන ධර්මයල අද බේරන ඉතුරු ගොල්ලෝ ටික තව ජීවිත ඉදිරියි. ඒක අහන්න තියෙනවා. මම මෛත්‍රී බෝල ගන්න වහන්සේ බුදු වෙච්ච කාර්යක තවත් එකකින් පොඩ්ඩක් සුද්ධ කරගත්ත කිව්වොත් ඒක කට්ටියක ඉතුරු ගොල්ලෝ ටික තව ජීවිතේ. ඒක කරන්න දෙයක් නැහැ ඒකට. එහෙම පුළුවන්කමක් වෙනා මෙච්චර ලෝකයා බුදුර ලෝකෙ බුදු වෙන්න ඕනේ නැහැ නේ. පළවෙනි බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ඔක්කොම වියා පුළුවන් නේ තමයි. ඒක බුදු රිමානා නැති එහෙම ලෝක ධර්මතාවයක් නැති බව අපි ධර්මයේ තේරුම් ගන්නවා. ලෝක ස්වභාවය තේරුම් ගන්නවා. ඒ ස්වභාවය තේරුම් ගන්න නම් අපි මේ තර්ක වාද කරගෙන උඩ පැනගෙන සංවිධාන පිහිටවගෙන අපි ඒ උත්සාහයට යන්නේ නැහැ. බැරි ඒක කරන්න යන්නේ. පුළුවන් ක්‍රමයක් තියෙනවා පුළුවන් ක්‍රමයේ තියෙන කරලා දෙන්න. අල්ලපරි චුන්දසු කරගෙන බුදු ගන්නහන්දේ බණ කියන්නේ ගියේ නැහැ ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. මොකද බැරි එකා ගන්න බැරි බව දන්නේ නැහැ. මේ අද නම් මොකද කරන්නේ? ඒ ටික දකින්න නැති අය යම් පින්දුරු කරාම වෙන්නේ අපේ කට්ටිය කියන්නේ දැන් අපේ කට්ටියද එක්තරා පිරිසක් දුවනවා. කොහොම හරි බණක් කියන. අර ලෝතර බුදුන් වහන්සේලා කරන්න වැඩි එකටද කරන්න අපි ආයුධ. දැන් ක්‍රීඩ වෙයි. ඉතින් අපි දැනගන්න ඕනේ ධර්මයේ අවතීන වෙන පුද්ගලයාගේ ලක්ෂණ බාහිරින්ම දකින්න පුළුවන්. දහම් වචනයේ පොඩ්ඩක් හරි නැඹුරු වෙන ගතියක් නැති පුද්ගලයෙක් ඉන්න බව පේනවා නම් හොයන පරික්ෂණ කරන බව පේනවා. අපිට තේරුම් ගන්න පුළුවන් බලට එන බඹරේ මේක. බල සුවඳ එනකොට පැත්තේ පලාසතු යනවනේ. මේක නිලමැසි. නිලමැස මල්ගේ ඉන්නද දඟලන්නේ නැහැ. දන්නේ නැහැ. බඹරේ කියන බව දැනගත්තා නම් ඌට පාර පෙන්වන පොඩ්ඩක් ඒ පැත්තට සුවඳ ගියා නම් ඌ එන බවක් දන්නවා. ඒක නම් අමුතු දෙයක් කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. අපිට 아무තු මෙහෙයවීමක් කරන්න එකක් මේකේ නැහැ. බබලා මේ මැස්සලා සුවඳ ආපු ගමන් මේ පැත්තට යන උගේ ආහාරය ඒක. සුවඳ ගන්න සුවඳ පැත්තකින් විතරයි ඕනේ. දැන් දහම් සුවඳ වතුරවන්න විතරයි අපිට ඕනේ. ඒන් එහා දෙයක් කරන්න අපි යන්න අවශ්‍ය නැහැ. ඒන් එහා දෙයක් කරන්න ගියොත් මොකද වෙන්නේ විරුද්ධකාරයින්ට බල කියන්න ගිහිල්ලා අපිට අපිට නුවේ කාලන්තයේ සම්මුට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. එන්නේ නැති අය බලෙන් ගෙන්නන්න ගිහිල්ලා අපිට ඕක සිද්ධ වෙනවා. ඉතින් අපි හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ධර්මයේ නැඹුරු වෙන ගතිය මානසිකත්වය කාටද තියෙන්නේ? ඒ පැතර දහම් සුවඳ පතුරවන්න. සියල්ලන්ටම දහම් සුවඳ පතුරවලා හිටන්. එහෙම අල්ලන්න බෑ. ඒක අපිට කරන්න පුළුවන්. දැන් ලවුඩ් ස්පීකර් එක බැලගෙන ඉඳලා නම් ඔය ශබ්ද වාහිනිය අතර බැලගෙන. ගමේ පාරක් ගානේ කියාගෙන යන අද ඇසීමක් තියෙනවා වරෙන් ලගේ. හැබැයි ඕකල් බැලගෙන ඉඳලා ගියක් ගියක් ගානේ ගිය අතර ගිහලා ගිය දුරකට ගිහින් කියාගෙන යන්නේ නැහැ. ඔක්කොටම හැට කියාගෙන යනවා. ඒක නෑ දෙයක් කරන්නේ. ඕන විදිහක් නෑ බලන්නේ නිකන්. මේ අපිට ධර්මයේ තුල තියෙන්නේ මේ වගේ අවස්ථාවක් තුල අපි ධර්මය දේශනා කරනවා මිසක් ඇයි උඹ තවත් ඔහොම ඉන්නේ කියලා අපි අහන්න අයිතියක් නැහැ. ඇයි උඹ ඔබ ඔලේ නැද්ද පිළිගන්නේ කොහේද කියන්නේ අපිට අයිතියක් නැහැ. කියලා පිළිගන්නවා. නැත්නම් නෑ ඒක මොනවා කරන්නේ. ඉතින් මෙතන ඉන්නකොට අපිට මේ බාලකයක් ඉන්නේ නැතුව යනවා. විප්ලවයක් දහම් විප්ලවයක් කියලා එකක් එහෙම ඉන්නේ නැතුව යනවා. ප්‍රමාණිකෝල දහම් විප්ලවේ කාටවත් පහර ගන්න බැරි එකක්. මොකද මේ පිළිබඳ දැනුවත් නැති නිසා තමයි අපි ඔයගේ අවස්ථාවල බලයෙන් බණ කියන්නේ. එහෙම ක්‍රමේ හරියන්නේ නැති බව. අපේ ජාතක කතාවක් තියෙනවා. දේවදත්ත එක කාලයක මේ මුවවැද්දෙක් වෙලා ඉඳලා. ඉතින් නොයේක උපක්‍රමවලින් මුව අල්ලනවා. හොඳ කර්ණ මුවෙක් ඉන්නවා හරි ලස්සනයි හොඳ හැඩවල තියෙන හොඳ මස් පිළලා තියෙන මුවේ. මේක මොන විදියෙන්වත් අල්ලන්නේ. මුව එකපාරේ එන්නේ නැහැ. ටිකක් දුර ඇවිදින්න පටවිට හොඳට හොවිසි කරලා ඉවල්ලා බලලා අර වර කරදරයක් බාධකයක් තියනවාද ඉදිරියක්ද කියලා බලලා තව ටිකක් දුර ඇවිදින්න ඕකම තමයි ඉන්නේ අර මාත්‍යාජාගේ ඉව දකින්නකොටම කුලකට එනකොට පැත්ත බලාගෙන දුවන ඊතර පාරක් ළඟින් තරක දුරට එන්නේ දැන් මේක කොහොම හරි අල්ලන්න ඕනේ කියලා ආ දේවතත්ව වැඩ උපක්‍රමයක් කියලා හොඳට පරීක්ෂණයකින් බලා හිටියා මේ මුවා මේ ටිකෙන් ටික ඉන්නේ කොහාද දැක මොර ගහක් ළඟට ඇවිදලා ඉදිච්ච මොර වැටලා තියෙනවා කන. ආ ඉතින් දැන් දැන් මම හොඳ වෙලා කරන්න මේක අල්ලගන්න විදියක් නැහැ කියලා නැග මොර ගහට විසකෝපු විතරක් අරගෙන. නැගලා මොර ගහේ අතක හැංගිලා ඉන්න මූ ළඟට ආවම දැන් විදගත්තේ. මේවා ඒක පාර මොර ගහ ළඟට ඉන්නේ. ඉන්නේ අර කරේ. වඩ පිටි වල්ලා බලනවා. ටිකක් දුර එනවා. හොඳට හොවිසි කරලා බලනවා. මාර්ගය බාධකයක් එහෙම වටේ තියනවා කියලා. දැන් මත් ඇතර බලයින්ද ගට ඔකිනා මෝ තාව ඉක්මනට ආවේ නැනේ ගහන්න. නිමිතිව මොර ඉතා කරන්න නම් විසි කරා කිට්ටුව. 아무තු දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. උපද්‍රවයක් නැති මොර ගහනම් මොර විසි කරන්නේ. මට මේ මොර ගහේ මොකක් හරි උපද්‍රවයක් තියෙනවා මොර විසි කරන මොර ගහ දෙයක් යදමයි කියලා පැනලා යන්නේ කියලා. අල්ලගන්න බැරි වුණා. අපි ජාතක කතාවක බුදුන් වහන්සේගේ බෝධිසත්ව කාලේ චරිතය ගැන කියනවා. මොර විදි කරනවා නම් ඒක මොර ගහ හඳ එකක් වෙන්න බෑ. ඒකෙන් සිද්ධ වෙන්නේ මහ විනාශයක ලකුණක් එතන තියෙනවා. දැන් ඒ වගේ වන විදි කරන්න ගියොත් ඔතන වැද්දෙක් ඉන්නවා හැන්දි. අපි දන්නේ නැති වැද්දා අපි ඉන්නවා අභ්‍යන්තරේ. ලාභයේ එක කීර්තියක ප්‍රහංසාව. ලාභ කීර්ති ප්‍රහංසාව වැද්ද ඇතුලේ ඉන්නවා නම් ඔහු වන විදි කරන්න යනවා. බලෙන් දෙන්නේ යනවා. මෙන්න මෙතෙන්දීම දැනගන්න ඕන එතන බන නැහැ. එතන තියෙන්නේ ලාභ කීර්ති ප්‍රශංසා හැංගිච්ච එක. ඒකත් එක්කලා සම්බන්ධ කරන්න යන්නේ නෑ අපි. ජීවත් විනාශයක් වෙනවා. ඉතින් මේ උපමා කතා හරි වැදගත්. මේ තුලින් අපි දැනගන්න ඕනේ අපි සුදුස්සාර ධර්ම දේශනා කරනකොට පන්න පන්න කියන එකක් නෑ ඒක. ඒතොර සුදුස්ස ඇවිල්ලා හිටිය ගන්න. දැන් මේකට හදිස්සියලා තමයි මේ මුදිනේ කමාවි වැඩේ. බලෙන් දෙන්න ගිහිල්ලා බලෙන් ගන්න ගිහිල්ලා අපේ මනස එහෙම හිතුනේ අපි දන්නේ නැති නිසා අභ්‍යන්තරයේ හැඟවිච්ච යම් ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් අභ්‍යන්තරයේ හැඟෙනවා. ඒ නිසාම තමයි ඒක දයන් කම්පාවන හැඳීමෙන් තමයි එලි බහැලා එන්නේ. මොකද ඒක දයන් කම්පාවක් නෙමෙයි හොඳට පරීක්ෂා කරලා බලුවොත් අභ්‍යන්තරයේ මේ කුඩ තියෙනවා. ඒ ටික තියාගෙන බෑ පොතනකම. සංයම ධර්මයක් අවශ්‍ය බුද්ධියක් දෙන්න. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන සම්පූර්ණ සරවේ. යම් මොකද? යමක් යමක් දෙන කෙනෙක් එහෙම දැනගත්තොත් එහෙම ආදාරයක් උපකාරයක් කරන කෙනෙක් දැනගත්තොත් ලාපෝ දෙනක් නෙවෙයි කියන්නේ ඉතින් අපවම හොඳට කතාබහ කරන්න ඕනේ විශේෂය සලකන්න ඕනේ හැබැයි විශේෂය සලකන්න එනකොටම දැනගන්න මොර විශේෂකතිය කියන්නේ ඒ මොකද ඒ කරන්නේ අර ලාභයේ කීර්තිය ප්‍රශංසාවට යටත් වෙලා ධර්මයේ ඉක්මවන අනිත් ඒවා වරදිනවා කියන්නේ අච්චර දුන්නා මෙච්චර දුන්නා කියලා කොච්චර දුන්නා කියවත් අපිට ඒකත් එක්ක ධර්මීක සම්බන්ධ කරලා බඳින්න බෑයි. ඔහු යහපතක් කරගත්තා එච්චරයි එතනදී. අයහපතක් කරගත්තේ නෑ හොඳ දෙයක් කරගත්තා. ඊන් එහාට ධර්මයේ තුලින් මූලිකේ නායකේ යන්න හොඳ නෑ. අභිවාය යන්න හොඳ නෑ. එහෙම ගියාම සිද්ධ වෙන විනාශය. අපි යවසෙන් දැනෙන්නේ හටිදු කරගන්නවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ අපි. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි දකින්න ධර්ම දේශනා කරනකොට ඵලය ගැන පමණක් කියලා වැඩක් නැහැ. ඵලවාදයක් විතරක් නෙමෙයි බුදුදහම කියන්නේ හේතුඵලවාදය. හේතුව හංගලා ඵලය කියන්නේ ගියාම ගැටෙනවා. එක වැළෙනවා. එක මුලා වෙනවා. මෙබඳු ඵලයේ මෙබඳු හේතුවකින් කියලා බෙන්නවා නම් දුකයි දුකට හේතුවයි දකින්න. ඒතර අපිට තීරණයක් එනවා. මේ දුක නැති කරගත යුතුයි මාර්ගය අනුගමනය කළ යුතුයි. ඒක අභ්‍යන්තර තීරණය. බාහිරින් අහගන්නවා අපි දන්නේ නැති පැත්ත. දුක සහ දුකට හේතුව දේශනාව තුළින් අහගන්න. අපේ නුවණින් ඊළඟ නිගමනය කරගන්නවා. ඒ දුකෙන් මිදීමට ඒ සඳහා මාර්ගය හොයන ගමනේ කළ යුතු. අන තමා විසින් කළ යුතු කරන ඉලාකේ. ඒක ඔබ තේරුම් අරගත්තාම අපිට මේ ප්‍රශ්න එකක්වත් නෑ. මේ ගැටෙන්න දෙයක් මෙතන. අපි මේ මිනිස්සෙකුට වෙන මේ පුංචි දෙයක් ඉතින් මෙච්චර අඬනවා. අපිට බැරිලා අපායෙ දෙයක් කරන්න මොකක්ද? නිරේය කරන්නේ ඇපේලා මැරෙනවා. විදිහ දුකේ හැටි. මිනිස්සියෙකුට සිද්ධ වෙන මේ පුංචි දෙයකට අපි වහකාලා මැරෙන්න අපි ඒ තරම් දුක් වෙන්න අපුවේ අරහක් වගේ මේ දැවෙන්න තැවෙන්න අපි මේකට මෙච්චර ළඟලනවා. කෙනෙකුගේ දුක දැකලා. අපාදුක විදිහ සත්‍යයේ අපාදුක දැක්කත් අපිට මොකක්ද? කෑ ගහන අදෝලාව ලැබුණොත් මොකක්ද? දරන්න පුළුවන්. ඉතින් අපි දකින්න ඕනේ මෙලෝදී යම්කිසි බුද්ධලේ මිනිස්සෙක් කියලා යම්කිසි අන්ත දුකක් විඳිනවා නම් මැරෙනකම්. ඒ දුක අපාදුකත් එක්කලා බලපුවාම ලොකු වෙනසක් මෙතන තියෙනවා. ඒ වෙනස විශාල වෙනසක්. කියලා අහුවාම බුදුරජාණන් වහන්සේගේ මානවට සීමා කරන්න බෑ. මෙච්චරයි කියලා කියන්න කරුණු නැහැ. සාමාන්‍ය උපමාවක් කරන්න බෑ. උපමාවක් කියන්න. පුද්ගලයෙකුට යම් හදිසියෙක් නියම කරනවා දඩුවමකට. මොහොතේ යකඩ උල් 100කින් ඇනපා. ඒ දියා කුල්පාර කාලා මලක් නෑ තව ජීවත් වෙනවා. දවලු තියන කවුරු ශ්‍රියා කරපා. ඒ දීයු තැන. මලාව. නෑ. හසක් 100කින් යනවා. යකඩවල පාරවත් 300 කාපු විනිහද. හිදීම වේදනාව කැක්කුම කොච්චර එයි. කියලා. ස්වාමිනී එකවුල් පාරක් ආපු කෙනාට හිදීමක් කියන්න වෙයි නා. ඒ තරම් වැඩි නා. යකඩවල පාරවත් 300 කාපු කෙනාගේ තියෙන වේදනාව ගැන මොනවද කියන්නේ? බුදුරණන් වහන්සේ පුංචි ගල් කැටයක් පොළවෙන් අරගෙන පෙන්නලා. මහන්නේ මගේ අතේ තියෙන මේ පුංචි ගල් කැටේද ලොකු. අර පර්වතයේද ලොකු. ස්වාමීන් වහන්සේගේ අතේ තියෙන පුංචි ගල් කැටේ මොනවට උපමා කරන්නේ? අර පර්වතයේ මෙච්චර විශාලයි. අර යකඩවුල් 100ක් ආපු හරිය මෙන්න මේ පුංචි ගල් කැටේ නක්. අපායේ මොහොතේ විඳින දුක අන්නර පර්වතේ වගේ. මෙච්චර දුකක් ලෝක සත්‍යයක් විඳිනවා. ඒ දුක විඳලා ඉවර වෙනකන් ඔහු මැරෙන්නේ නැහැ කර්ම ශක්තිය මේ ශාරීරිය පවත්වනවා. කර්මජ කය නිසා. ඒ වේදනාව විඳ විඳා කය නැවතත් ප්‍රകൃති එනවා අර දුක විඳින්නේ. ඒ විඳින දුක මෙහා විද්‍යාවක් නිසා මේකට වෙන සීමා කරන්න බෑ. අපාදුක මෙන්න මෙහෙම භයානකයි කියලා පෙන්නනවා. ඉතින් අපි දකින්න ඕනේ හැමනෝ. මේ ළමයෙක් මේ පොඩි දෙයකින් විඳිනවා කියන දුක මොකද්ද? අපාදුක හැටි. කියන්නේ අපි මේ ලෝක සත්‍යයේ විඳින දුකෙන් අංශු මාත්‍රයක් අපි දැකලා තියෙනවා. මිනිස්සු කියලා විඳින දුක තුන. ඉතින් අපිට කම්පා වෙන්න තියෙන්නේ මෙතෙන්ද? ඔයිදලා මහා භයානක පැත්තක් තියෙනවානේ අපාය. නමුත් ඒක සුන්දර ලෝකයක් මවලා පෙන්නන භෞතික වාදීන් විසින් පුංචියෝ හවටන්න කිව්ව ඔන්න බබෝ බින්ද වෙනවා කිව්වා තමයි අපාය කියලා. ඒක වහලා දාලා තියෙනවා. අපාය බයක් ඇති වෙන්නේ ඉඳ තියන්නේ නැහැ. ඒක දැකලා වෙන්නපු මහා දිවැස් නැති උත්මයෝ තම දිවෙකින් දැකලා වෙන්නපු දේවල් බොරු කරනවා. ඔය ලාභයකින් ලබා ගන්න බඩවලා ගන්න හදපු බොරු. මිනිස්සු රවට්ටන්නකට බොරු කියලා. ඒ ධර්මයේ වහලා දැමන පස්සේ කොහොමද මිනිස්සු යථාර්ථය අවබෝධ කරගන්නේ? අපාය වල දකින්නේ කොහොමද? ඉතින් මේ වගේ අවස්ථාවක් තියෙන නිසා අපි ඔකෙන් දැනුවත් වෙයි. බුදුරජාණන් වහන්සේ කවදා බොරුවෙන් කෙනෙක් හවට්ටන්නේ නැහැ. බොරුවෙන් අවසන් දෙයක් නැහැ. ඇත්ත පෙන්නකොහම දුක තියෙනවා. ඒකෙන් මිදෙන වග පෙන්නකොහම දුකෙන් මිදෙනවා. තියෙන ආදීනව පෙන්නුවහම ඇති අමුතු වෙන ආදීනව සංගපාල ගොඩ ගහලා පෙන්වන්න ඕනේ නිවන් දකින්න. ඇත්ත වශයෙන්ම තියෙන ආදීනව ඇති ආකාරයෙන් පෙන්නපුවම හොඳටම ඇති. බොරුවෙන් හවක්ලා ඒක දුක 1000 කියලා පෙන්වන්න ඕනේ තියෙන දුක තියෙන ආකාරයෙන් පෙන්නපුවම නැති එකක් නෙවෙයි පෙන්වන්නේ ඇති එකක්. එහෙනම් ඒක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ බඳු සසර ගමනට මොහොතක්වත් ඉඳ හිතන්නේ නැහැ. ඒකේ මිදීම කොච්චර දේශද කියලා කියන්නේ. ඒ දුකෙන් නිදහස් කියලා කියන්නේ. ඒක දකින්න බැරි නිසා තමයි බුදුරණන් හතේ දේශනා කළේ නුපේන දේවල් පිටව තර්කවාද කරන්න යන්නේ නැතුව. උඹලට වටහා ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය විතර වටහා ගන්න බලන්න විශ්ේෂ පුළුවන් මට. එතෙන්දී නුවණ වැඩෙනකොට ඔහුට යම් දවසක දිවසක් දිවකණක් පහළ වෙලා මෙහෙම අවස්ථාවක් එනකොට අන්න එතෙන්දී විනින්න පටන් ගන්නවා වෙටි. බොරු නෙමෙයි කියලා තියෙනවා. ඇත්තෙන්ම ඇතන ගියා තියෙන මට දැන් පේනවා. ඇඟ හිරි වැටලා යනවා දකින්නකොට. ආචාර්යයක් සසරට වැඩිවක් හිටින්නේ නැහැ. එතනින්ම කෙලෙස් ඔක්කොම සේ වෙලා ගිහින් අරියත්තේටපත් වෙනවා. දැන් අනුපූර්ව මාර්ගයක් පින්නේ ඕකට. එක පාර ගැඹුරු තත්ත්වයේ දකින්න නෙමෙයි පින්නේ. මුලින්ම සංවර භාවයට පත් වෙන මේ මේ ක්‍රමී. ඒක දකින්න පුළුවන් වෙන මනස සකස් කරගන්න. සකස් කරගත්ත මනස ලෝකෙ පිළිඳ පටන් ගන්නවා. පෙන්නට පස්සේ ඇත්තට යථාර්ථයේ ලෝකෙ හැටි දකින්න. මුලින් ලෝකෙ හැටි දකින්න බෑ බාල මනසෙ. එහෙනම් සමාධිය වර්ධනය කරන්න වැඩි සමාධියක් තාද ප්‍රඥාව පහල වෙනවා කියන ලෝකයි. වැඩි සමාධිය ඇත්තාටයි හරියාකාර පේන්න පටන් ගන්නවා. හරියාකාර දකින්න කොටයි ඇඟවිලා තිබිච්ච අනන්ත අප්‍රමාණ දුක දකින්න. ඒතකොට තමයි මේ දුක කෙරෙහි බය වෙලා ඒකෙන් මිදෙන්න ඕනේ කියන අදහස විශාල වශයෙන් දැඩි වෙලා ඒකෙන් මිදෙන්න අවශ්‍ය කරන කටයුතු වෙන කාගේවත් අහගෙන නිවන් දකින්න නෙමෙයි. තමන්ම දැකලා ඒක කරගන්න. මේ ඒකේ මාර්ගය තමයි බුදුරණාහසේ වෙන්නේ. මුලින් මාන්නේ සමාධිය වරන්. වැඩි සමාධිය ඇත්තට යථාභූතෝ දනිමි දකිමි අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. බැලුව සමාධිය ඇත්තා යථාභූතව දකින්න දන්නවා. උගල විදීමදී. දැන් සමාධියට බලෙන් දෙපා. සමාධිය වඩා. ඉරියෝක. මේක අපි දකින්න ඕනේ. දැන් ඉතින් අනිත් දේවල් දැන් මේ ශ්‍රී මහා බෝධිනාථයේ වටේට කෝටි ගණන් මුදල් වැඩ කරලා වැය කරලා මේ හැම වෙටවල් ගහනවා බුදු පිළිම වලට මණික් ඔබලා එකක් හදලා ඉතින් මේ වගේ දහනවා මේ බුදුරන් වහන්සේ තෘෂ්ණාව දුරුකල බුදුරජාණන් වහන්සේට එහෙම කරන එක සුදුසුද කියලා තා ප්‍රශ්නයක් නැගලා තියෙනවා දැන් හුස්නාවයි වටිනාකමයි කියන්නේ දෙකක්. මේක හොඳට තෝරගන්න. වක්වේ නෙමෙයි දුකිතාවේ තියෙන. තමයි ඒ සඳහා තමයි හුස්නාව. එකරා විසුණුහන්සේ නමට අමුතුවක් මොකුත් තිබුණේ නැහැ. අලුතෙන් සිවුරක් හම්බුණා. ඔච්චරයි හම්බුණා. වෙන වටිනා දේවල් එයාට තිබුණේ නැහැ. හැබැයි හරි වටිනා සිවුරන්නේ කියලා අපිට හිතවලද. ඕක ඇඳගෙන නැහැ හාතුරු මල. ඊට පස්සේ මොකද කරන්නේ? අර සිවුරත් එක්කලා මතෝ මලවිණි සෝමද ගිහින්ද. අපි විනය පිටකේ තියෙන කතාව. එක්තරා විසුණු මහන්සියනම දැක මොකද මේ වලමිණියේ සිවුරු? මේක මට ප්‍රයෝජන ගත්ත හැකි. අර ඔතන තිබ්බ සිවුර අහකට ඇද්දාන වලමිණියේ පැත්ත කරලා. මහා සද්දයක් නෑ මගේ විවර ගන්න ඉපෝ කියලා කෑ ගන්න සද්දයක් ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? වට පිට බැලුවා කවුරුවත් නෑ. මොකෙක් හරි භූතයෙක් හරි දුකෙක් හරි වෙන්න කියලා කමන්නේ නැහැ ආයෙ. ආයෙ කෑ ගහලා තව හරි. මගේ විවර ගන්න ඉපෝ කියලා. භූතයෙක් විවරුලි වැඩක් නෑ. ඔක කෑ ගහනකොට ඒක අරගත්තා විවර ඇදලා මම මේ පැත්තට දාලා ගන්නකොට අර හිතපු අමනුෂ්‍යයා මේ විවරට ආසාවේ ඔක කියන ඉනියුකුණේ කියලා. ඉනවූ කුණා කියන එක ඉනියුකුණා කියන අපි හිතා ඉන්න සම්මත ඉනියුකුණා නෙමෙයි. ඉනට වදින රෙද්දට කුණුකම් කරන නිසා ඉන වූ කුණෙක් වෙලා උකන පිළිදෙක් වෙනවා. ඉන වූ කුණාගෙන් තමයි ඉනේ කුණාගෙන්. ඉනට වැදගත් රෙද්දට, කෙවල් සිරුරට කුණුකම් කරපු නිසා. ඒකෙන් ප්‍රේතෙක් වෙලා ඉපදිලා ඉත තමයි ක්‍රමන ප්‍රේතය හැටි බලවත්. අදි වේගයක් ආවම මොකද කරන්නේ? මලමිනියට ආවේසෝ. මලමිනියට පණ ඇවිල්ලා නැගිටලා පැන්නා. අර හාමුදුරුවෝ. මලවිනිය නැගිටලා දැක්ක ඉතින් හාමුදුරුවෝ කිව්වසන පැනලා දීපු. මලවිනිය පන්නගෙන පන්නගෙන ඇවිදලා අර කුළු වෙලාවක සබ්බි අර දොරේ හැපෙන හාමුදුරුවෝ කුටියේදී දොරම හරවලා. දොර ළඟ හැපිලා ඇදගෙන ගිහලා ආයි මලා. දැන් මේ කාරණේ මුල්කෙට බුදුරණාහි දේශනා කළා. දින හතක් ගිහිලා මේ ශරීරයේ අඟවසක කැඩිලා යනකම් ඒ මලවිනිය. මලවිනියට උතුරු දෙද්දක් ගන්න එපා කියලා නීතියක් වෙනවා ඒක. දින හතක් ඒ දින හතක් ගියාම මලමින් යකුළු වෙලා නැගිටව ගන්න බෑ. ඒකත් එකලා ඉන්න බෑ. මේක කාටද? ඒක තව භුක්ත පැත්තක් තියෙනවා දින හතක් ගියාම බුද්ධිලයාගේ මානසිකත්වය එතනින් වෙනස් වෙලා හිටපු අධ්‍යයවට යන්න ගිය තැන පරිවර්තනලාම යනවා. අර බැඳිලා හිටපු මානසිකත්වයෙන් ඈත් වෙනවා. අන්න ඒකයි. සම්බන්ධයෙන් ඈත් වෙනවා. ඒක තමයි දින හතක සිද්ධියක විශේෂයක් තියෙනවා. ඒ මුකේ තමයි හිතේ. දැන් ඒකට දැන් හතරන් කීදී දැකලා මැනික් දැකලා මේ මේ පෙරේතය වෙලා හිටන් ඔය හිව කඩවලට අර පෙරේතය කරන්න හැකියාව ලැබුණේ කොයි තත්ත්වෙද? ගමන දෙයට බලවත් ගමන පෙරේතයා පිනුත් කරලා ඉන්න කෙනෙක්. පින් කරගත්ත එකකින් උඩ පුණ්‍ය ඍජුවකින් බලය දුන්න ලැබෙනවා. එහෙම නැත්නම් ඔහුගේ ඵල ශක්තිය කෙරෙව පින නිසා බල නැගෙනවා. ගතිය දුෂ්චයත නම් ඒ අනුව උපත් වේදේ. ඉහා ඉදිරියෙම බලවත් වෙනවා. වේපැල ක්‍රම නිසා පෙරේතී කියලා. ශ්‍රවණය කියලා මොනවාරි කරපු යහපත් දේවල් නිසා ඒවා ප්‍රවෘත්ති විපාක වශයෙන් බලවත් ලබනවා. එහෙනම් බලවත් පෙරේතී කියලා. හැකියාව වැඩි. කර්ම විපාකයේ ඉරිදි බල හරි ඒ හේතුවේ ලබනවා බලන්න. දැන් කර්ණ මුණ්ඩ කියලා එකක් එහෙම කියන මිනිස්සුන්ගේ මාතර ක්‍රමයක්. ඕක වතුරේ මේ හාමුදුරු කෙනෙක් ඉන්න පිටු දෙනක මොනවා හරි හාමුදුරුන්ගේ සෝනා කියන පිටු දෙනක හිතපාව වතුරා. මොකද ශ්‍රමණ ප්‍රේතේ කවුරුත් එහෙම පිළිවෙල ගත්තා. සරල ප්‍රේතය ඉන්න දෙනා බලගෙන තමයි කර්ණමුණ්ඩ මන්ත්‍රය කියන එක මතුන්න ප්‍රේතය වැඩගත්. සරල ප්‍රේතය වැඩගත්තොත් උන්ට හොඳ වැඩ කරන්න පුළුවන් ඈත ඉන්න අය දකින්නවා පේනවා. ඌ ඊට පස්සේ ළඟට ඇවිල්ලා උන්න හවල් එක්ක නයිම හවල් කාර්ත් එකක් කියලා කියනවා. එයාටින් සාසර කියන්නේ ඊපස්සේ උඹ යහවල් එකට නුඹ යාවුන් එකට කියලා. එහෙම කියලා කර්ණමුණ්ඩේ කියන එක හදලා ප්‍රේතය වැඩ ගන්න කුප්පියට දාලා ගිනි තියාගන්න. අකරකට තියාගන්න. එයා ළඟට ඇවිල්ලා සංඥාවක් දෙනවා ඔන්න ඔකට ආවේ මේකට ආවේ මහල් කාරණේට ආවේ කියලා ඉතින් සාසර කියන්නේ සාසර කියන ක්‍රමයක් කර්ණමුද්ද කියන්නේ. ඒවත් මේ ලෞකික සාසර ක්‍රමය. මෙන්න මේ වරත්තේ ශ්‍රමණතරයේදී වැඩ ගහගන්න. හරි බලවත්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනකොට අපි දකින්න ඕනේ. යම් කිසි වස්තුවක් හෝ සම්පත්තියක් ලෝක සම්පත්තියක් ලැබෙන එක පුණ්‍ය බලය. පුණ්‍ය විදියට අනුකූලවයි සම්පත් ලැබෙන්නේ. අවිද්‍යාවයි මුස්නාවයි මෝහයයි නිසා තමයි ඒකට බැඳිලා මුලා වෙන්නේ. දැන් බුදුදහම කියන්නේ සම්පත් එපා කියන පැත්ත නෙමෙයි. ඒකට බැඳෙන චන්දරාගයක් ඇතනවා. ඒක දුරු කරන්නේ බුදුදහම කියන්නේ. සම්පත් මා වික්කවේ විඥානම් බහිද්ද. මහනි පිනට බය වෙන්න එපා. සුඛස්සේ දාම් වික්කවේ আদি වචනා පුඤ්ඤා. මේ පින කියන්නේ සුඛයට කියන තව නම. සුඛං ගබ්බං ගන්හන්තං ත්‍රිවිධ සමාධි පරිපූර්ණේ. සෙනක සමාධි උපචාර සමාධි අපනා තමයි. සුපේ ගැබ්ගත් කල්හි සීල සමාධිය පිරෙනවා. ක්ෂණික සමාධියත් උපචාර සමාධියත් අර්පණා සමාධියත් කියන මෙන්න මේ සමාධි තුනටම විශාල උපනිශ්‍රයක් සුපේ. එයා සුඛේ බුදුරණන් වහන්සේ පෙන්වන සුඛේ ඇති වෙන්නේ අර කරන පින් ඵලයක් වශයෙන්. පිනට බය වෙන්නේ බකි ගන්න එක. එහෙනම් සුඛේ සුඛේ එක. සුඛේ චන්දරාගේ බැඳීම තව එකක්. සුඛේ පින් ඵලයක්. ඒතර පිනක් දහමක් කරගත්ත අලෝභ ආදේශ අමෝහ ගුණ ඇති අයට නිරන්තරයෙන් පින් වැඩෙනවා. පුණ්‍ය ගංගා කුසල ගංගා. පුණ්‍ය ගංගා කුසල ගංගා වැඩෙන අය. සැප සම්පත් සම්පීදී මුදුමැණික් ආදී දැන් පටන් ගන්නවා. ලෞකික හැම සැප සම්පත්තියක්ම පිරෙනවා. හැබැයි හැම සැප සම්පත්තියක්ම යථාබෝධ ඥානයේ තියෙන කෙනාට චන්දරාගයෙන් බැඳෙන්න හේතු වෙන්නේ නැහැ. ඒකත් හැම සම්පත්තියකින් එක යම් කිසි කෙනෙකුට ගරු කරන්න ගන්නවා. ගරුත්වයේ සඳහා පරිහරණය කිරීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේට හතරන් විමානයක් හදලා දෙන්න පුළුවන් නම් කෙනෙකුට ඒකෙත් පින් වැඩි. හැබැයි රත්තරන් විමානෙත් එකයි උන්වහන්සේට පොල්ලතු මැස්සත් එකයි. උන්වහන්සේට ඒක කියන චන්දරාගයක් නැති නිසා. උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නැහැ. නෝ පින පින නිසා ලැබෙනා වූ අභිවෘද්ධියක් ලැබුණා නම් ඒ වගේ යහපත් දේ තුලින් ප්‍රණීත දේ තුලින් යම්කිසි ආකාරයක උපස්ථානය කරනවා. ඒ තුල ලැබෙන්නේ පින්ඵල භුක්තිය. පින්ඵල භුක්තිය සුඛයගෙන දෙනවා මිස. ඒ සුඛේ ආර්ය මාර්ගයේ බාධාවක් නෙමෙයි. සුඛේ සමාධිය ලබා දෙනවා. උන්වහන්සේ භාවනානුව යෝගිය මූලිකව ආර්ය පරිශන කරන කාලේ ධාන සුඛයටපත් වෙනකොට ධාන සුඛයෙන් මුළු කය පිහිල යනවා. මුළු කය පිළිලා ඉතිල්ලා යනවා ධාන සුඛේ. උන්වහන්සේම බුලදිය බලනවා. මේ සුවේට පත් වුණා. මට බාධාවක් ඒක. උන්වහන්සේම විමසනා කියනවා. කොහොමද සුඛේට බාහිර වෙන්නේ මොකටද? සුඛේ මට ප්‍රශ්නයක් නැහැ. මේ සුඛේ පිළිබඳ දැන් චන්දරාගේ වැඳීමක් ඇත්නම් අන්න ඒකේ ප්‍රශ්නේ කියලා. මම එතෙන්දි දහම් දැක්කා කියලා පෙන්නන්න යථාර්ථය දැක්කා. එහෙනම් මම සුඛේට බය නැතුව සමාධියට සමවැදුවා. ඒ தත්ත්වයෙන් කුමා ගිහිල්ලා චතුර්ථ අධ්‍යයනයටත් ගියා. එමෙහෙ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක සුපේ කියන්නේ ඒක අනික පිළිපලයි. සුපේට බැඳෙන චන්දරාගේ අවිද්‍යාව. දුකට ගැටෙන එක පව්ඵලයක්. දුක පව්ඵලයක්. දුකට ගැටෙන එක අවිද්‍යාව. සම්පත්තියක් ලැබෙන එක පින්පලයක්. ඒක දාලා යන්න බැරුව ඇලි ගලි ඉන්න මොහේ පාප ක්‍රියාවලියක් අවිද්‍යාව නිසා හරගන්නවා. අවිද්‍යාව දුරු කරගත්තාම ලෝභ දේශ මොහ මුල් කරලා අයින් කරලා ඒවට බඳින චන්දරාගේ අයින් කරපු දාන උන්වහන්සේ අරිහතේ පත් වෙනවා හැබැයි අරිහතේ පත් වෙච්ච උන්වහන්සේට කොච්චර සම්පත් ආවත් උන්වහන්සේට මොහ දක්වා කම්පා කරන්න බැ ලැබෙන සම්පත්තිය සසර කරලාද පුණ්‍ය කුසල බලවේගය ක්‍රියාත්මක කරලා ඒ සම්පත් ලැබෙනවා සීවලිය මහරහතන් වහන්සේ ගිහි කියන කවදාවත් දානෙ ඉගෙවෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ ලැබුණු සම්පත්තියේ අනික් අයට ආර්ය මාර්ගය පුරුදු කරගන්න ආධාරයක් වුණා මට. උන්වහන්සේට අනික් අයට බාධාවක් වුණා මේ සිවිලි හම්තු පස්සේ ගිහින් රාත් වෙන බැරි වුණා. අය යන යන පස්සේ ප්‍රණීත ආහාර හම්බ වෙනවා. කොහේ ගියත් දිව්‍ය හරි මාර වෙනවා. මිනිසු නැහැ. එහෙම ක්‍රමයක් තිබුණා. හැබැයි උන්වහන්සේට උන්වහන්සේ වටේ යන උන්වහන්සේ ගෝල පිටසක් හරි හිටියන් තාම. ඊයට බාධාවක් වුණේ නිවන් මාර්ගයට ඒ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන් දකින්න ඕනේ අපි කෙනෙකුට සලකන්නේ හෝ ගුණයකට සලකනකොට ඒ ඇතුලේ පින්ඵලයෙන් ලැබෙන දේ තුලින් ප්‍රණීත දේෙන් සලකනවා. ඒකේ කිසිම ආකාරයෙන් නරකක් නැහැ. ප්‍රණීතයේ දුන්නෝ ප්‍රණීතේ ලබනවා. ඒකයි ධර්මය. දැන් ප්‍රණීතයෙන් දන් දෙන්න කියනවා. ප්‍රණීතයෙන් දන් දුන්න කෙනාට ප්‍රණීතය ලැබෙනවා. සූක්ෂම දන් දුන්න කෙනාට ඇතහැකි ජීවන් ප්‍රේතත් දෙවිද ලැබෙනවා. ලොකු වෙන නම් මේක අපි දකින්න නැති පැත්තක් අර. ප්‍රණීතයෙන් දන් දුන්නාම ඔහුට ප්‍රණීතිය ලැබෙනවා. රූපයෙන් දුන්නාම ඔහුට රූපසේ ලැබෙනවා. හේතුඵලය ලැබෙනවා. ප්‍රණීතිය ලැබුණ කෙනා ඒ පිළ ලැබෙන්නා වූ කායික මානසික තර්පණේ තැන්පත් වීම නිසා උට අසහනකාරී මානසිකත්වයක් ඇති වෙන්නේ. හැබැයි ඒක හරි වටිනවා කියලා දෘෂ්ටියක් එන්නේ නැහැ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඔය ඔක්කොම හැරීවීම එක දැකලා පස්සේ කොච්චර ප්‍රණීතියක් හම්බුණත් ඒකේ බැඳී සිටිනවා. එහෙනම් උන්වහන්සේට නිවනට බාධාවක් නෙවෙයි ප්‍රණීතය. ඒක පින්ඵලයක්. සමහර අය හිතිය පව්ඵල පළදී කියලා. අරිහත්ත්වයටපත් වෙලා බඩි කින්නේ වැළඳ පින්න පින්නවා පාන සිද්ධ වුණා. අන්තිමට ගත්ත වත් පිළ අතවගිර කන්න බෑ පාතක ලෙස වැටෙනවා. හැමදාම බඩි කින්නේ. අන්තිමට විරිණුවම් පාන මොහොත එනකොට බයිකින්නේ විරිණුවම් පාන සිද්ධ වුණා. ඒ මොහොතේදී සරියුත් හාමුදුරන්ට හම්බුණා නොයිදුල් ප්‍රණීත පිරිපත් පාත්‍රය. උන්වහන්සේ දෙදෙනා බඩිකින්නේම විරිණුවම් පාන ඉතලා අද වලකට එන්න කන්න දෙන්න ඕනේ කියලා අතර දුන්නොත් වටවා ගන්න හිතා උන්වහන්සේ අනානා කටේ. විරිණුවම් පාන ටිකට ඉතලා වලකට එන්න කම් පිරිපත් වන්න පිටාපය. දැන් මොකද මෙතන හිතුවේ? කරපු වින්පලයක් පව්ඵලයක් දෙකක් මතුවෙලා ඇවිදilla අවසානයේ කරපු පින්ඵලයක් මතුවෙලා ඒකෙන් හරි ප්‍රණීත ආහාරය වන්දන පිටුමක් වෙනවා. සූක්ෂම විදිහට බඩගින්න ජීවත් වෙන විදිහට ආහාරය නැතුව ජීවත් වෙන්න නම් කරව පවපාලේ. නැ පිනවෝ පවෝ ඒ කියන්නේ ඒ දෙකේ. ආර්ය මාර්ගයට අවශ්‍ය වෙන්නේ ආයු වර්ණ සැපබල නුවණ කියන මේ පහම. ආර්ය මාර්ගයේ පූර්ණේ කියන්නේ විශාල උපනිෂදයක්. ආයු වර්ණ සැපබල නුවණ කියන මේ පහම ලබන්න අවශ්‍ය කරන්නේ ප්‍රණීතව දන් දීලා ඒ කරන්නාව උපස්ථාන කරලා ඒ ආර්යයන් නිසා කරන්නාව උපස්ථාන ලබන්නාව පුණ්‍ය ශක්තියෙන් ඒවා ලබන්නේ. ඒක ආධාරයක් නිසා. ආර්ය මාර්ගයට බාධාවක් නෙවෙයි. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඉවත් කළේ ද්‍රව්‍යවත් නෙමෙයි. අවශ්‍ය වරන්තයෙන් තියෙන එකක් තමයි උන්වහන්සේ සැප සම්පත් ඉවත් කළාද කියන්නේ. උන්වහන්සේ සැප සම්පත් නෙමෙයි ඉවත් කළේ ඒවට බැඳිච්ච තෘෂ්ණාව. වර පහක් ඉල්ලපු වෙලාවේදී දේවදත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකක් කරදරයක් නැතුව සැනසෙල්ලෙන් නිවන් දකින්න මගක් මම පෙන්නලා තියෙන්නේ මොකටද දුක් වෙන්නේ ඇයි මේ වැඩගෙන විහෙද විදිහට දාගන්නේ මොකටද අනුමත කරන්නේ මගේ ශ්‍රාවකෙට සැනසෙල්ලෙන් නිවන් දකින්න මගක් මම කියන්නේ දුක් විඳින නිවන් දකින්න මගක් මගේ ශ්‍රාවකෙ වැඩක් නැති දුක් විඳින ඉඳ විඳින්න ඕනේ නැහැ මම ඔය ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි දේවදත්ත එක වරපහ ප්‍රතික්ෂේප කළා. ආරණ්‍යක වූයේකි, සුඛෝ මූලික වූයේකි, ශුන්‍යාකාර වූයේකි, මස් මාංශයේ වැරකීති, පාංශු කුල කීවරම දැරියේකි. මේ ආදි වශයෙන් ඉල්ලුවා. මොකද ඒ රූප ජීවිතය ගත කරන්නේ. මගේ ශ්‍රාවකෙන්ට නිවන් දකින්න ඕන රූප ජීවිතයක් ගත කරන්න ඕනේ නැහැ. වැඩක් නැති දුක් විඳින්න ඕනේ නැහැ කියලා තමයි නිවන්ට බාධා නැති මගක් දීති. මොකද අපාදා මොනවා කරන්නේ? අරගෙන කරන්නේ. කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒකයි දැන් බලන්න ඒකේ වෙනස. ජේතවනාරාමේ පූජා කරමු අනේ පිට සිටුතුමාද පින්පල්ලි වශයෙන් පහරන රත්තරාගමාද. දැන් මේ බුද්ධ ශාසනය තුල අපි හිතා ඉන්නේ මේ ලෝකේ වටිනවයි කියන දයක් හම්බුනොත් ඒක කෙලෙසයක් කියලා. එහෙනම් පින්දීමේ ඵලයේ වශයෙන් රත්තරන් විමානය තවසදී වේලෝකේ පහන්නේ මහා කෙලෙසයක්ද? කෙලෙස් කියන්නේ හිත කෙලෙසෙන ධර්ම. ඡාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හිත කෙලෙසෙනවා. අන්න කෙලෙසෙන ගති ලක්ෂණ නිසා කෙලෙස් කියන්නේ. යම් කිසි කායික දුකේ කියන එකද ඉහාත්ම සුඛ විහරණය. ඉහාත්ම සුඛ විහරණය කෙලෙසයක්. ලෝකේ යම් දෙයකින් සුඛිත මුත වාවයටපත් වීම පුණ්‍ය ඵලයක්. ඒක කෙලෙසයක් නෙවෙයි. ඒ ලැබෙන පුණ්‍ය ඵලයක් දැකලා ඒකට දැඩි ඇලුම් කරොත් දැඩි ලෝභ කරොත්. ඒක කෙලෙසයක්. ඒක චන්දරාගයත් එක්ක එන එක. ඒකයි අයින් කරන්න ඕනේ. දැන් වස්තු වලටම ඉතලා කියුවේ ඒකයි ලොකු වස්තුවක් ඕනේ නැහැ චන්දරාගයට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැරිත වෙච්ච පුද්ගලයාට. මුලා වෙච්ච පුද්ගලයාට. මේ කෙලෙසයක් ඇති කරගන්න ලොකු වස්තුවක් අවශ්‍ය නැහැ. ලෝභ දේශ මොහ ඇති කරගන්න ලොකු වස්තුවක් අවශ්‍ය නැහැ. අර ඇඳගත්තු සිවුරටත් කරන්න කෙලෙසයක් උනා. ඒක ස්වභාවය ඒකයි. සංකේදී මුතු වැණි ගොඩ ගහගෙන ඉන්න රජවරු. අනවල කීපයක් අහලා ඔක්කොම දාලා ගිහින් එතන පැවිද්දලා. මුතු සාපේ රජුලෝ කියන්නේ මහා රජ කෙනෙක්. සම්පත් වැක්කෙරිච්ච කෙනෙක්. නම චන්දරාගයෙන් බැඳීමක් ආවේ නැහැ ධර්මය අහනකොටම රජකම තුට්ටුර ගණන් ගන්න දාලා ගිහින් පැවිදි. ඒ වගේ අවස්ථා තියෙනවා. එක රජ කෙනෙක් පැවිදිලා පදලා අහෝසුකම් අහෝසුකම් කිය කී ඉන්නේ. සාමාන්‍ය බුද්ධාන භික්ෂුන් වහන්සේලාට හිතුණා රජකම ගැන රජ සම්පත් ගැන මතක් වෙලා දැන් ඒ කියන්නේ දුක් වේදනා අනීසුකයි අනීසුකයි අනීසුකයි කියන ඉදා මතක් වෙලා එන්නේ. ඒලා මෙහෙම කියනවා. ඉතින් බුදුරණන් වහන්සේ කියන්නේ කියලා ඔය කාරණේ කිව්වා. බුදුරණන් වහන්සේ අර ගන්නවා කියන මොකටද නහෝසුකම් කියන්නේ. අනේ සාමින් හරිකම් කරන කාලේ තිබිච්ච අසහනය. දැන් මල් ලබලා තියෙන විවේක සහනයයි මතක් වෙනකොට. මට කොච්චර දැනුමක්ද කියලා මතක් වෙනකොට නහෝසුකම් කියන්නේ. දැන් හදකම චන්දරාගයෙන් බැඳලා තියෙන්නේ නැති නිසා උන්වහන්සේ ප්‍රඥාවන්ත නිසා හිටවු නරකමත් උන්වහන්සේ වැළඳගත්තා. සංකීර්ණ මුතුමැණික් වල වඳින්න පුළුවන් වුණා. හැබැයි ඔය එකක්වා කරන්න බෑ. දැරහැවක් අන්නේ ගෑණියෙකුයි, පරණල්පත් වාගේ ඉන්න, පැටව විසුම් දෙනෙකුයි ඉන්න. ඔය කොස් ඇට මුල්ලක දාගෙන ඉන්න. ඔය අතුපැලක ඉන්න මිනිහෙකුට ඕක දාලා යන්න බැරුව මලකේ තියාගෙන ඉන්නේ. අනේ මගේ ගෑණිට කවුද? අනේ මගේ ළමින්ට කවුද? මන් නැති උනෝ කිය කි. ඕව අනාලජ්ජක මැරලා ගිහිල්ලා ඒ ටිකයි පෙරේතෙක් වෙන්නේ. අර රජුරන් රන්ටිදී මුතුමැණි ගොඩ ගහව භාණ්ඩාගාර තිබුණා. මුත්වාට ගණන් ගන්නට ඔක්කොම දාලා යන්නත් ගාවුණා. අන්න ඒකයි කියන්නේ චන්දරාගය කියන එකයි උතර බලපාන. යමෙක් ප්‍රඥාවන්ත නම් යථාර්ථයේ වැටෙනවා නම් චන්දරාගය නැති වෙලා යනවා. සම්පත් වලට ඔහු යටත් කරන්න බෑ. සම්පත් කියන ඒවා ලෝකේ පින්පාත. යම් කෙනෙක් ප්‍රණීත දෙයකින් උතුමන්ට සංග්‍රහ කරනවා නම් ලැබූ පින්ඵලයෙන් කරන සංග්‍රහයක් නිසා. ඒක අරගෙන චන්දරාගයේ බලපාන්නේ නැහැ. සුඛේ හැම වෙලෙම බලපානවා. මාර්ගය පූර්ණ කරගන්න පහසුව. සුඛේ කියන්නේ චන්දරාගය නෙමෙයි. සුඛෙහි යම් බැඳීමක් ඇද්ද? ඒක චන්දරාගය. දේපොළ කියන්නේ චන්දරාගය නෙමෙයි. දේපොළ කෙරෙහි යම් බැඳීමක් ඇලීමක් ඇද්ද? ඒක චන්දරාගය. ලස්සන කියන්නේ චන්දරාගය නෙමෙයි. ඒකේ යම්කි මත්වීමක් ඇද්ද? ඒකේ චන්දරාගය. ධනේ චන්දරාගය නෙමෙයි. ධනේට මත්වීමක් ඇද්ද ඒකේ චන්දරාගය. චන්දරාගය දුරු කරගත්තොත් ආර්ය මාර්ගය නැගින්නේ චන්දරාගය දුරු කරන්නේ. වස්තු දුරු කරන එක චන්දරාගය නෙමෙයි ආර්ය මාර්ගය කියන්නේ. සෝවාන් ඵලයටපත් වුණ තැන් පටන් උඩ මෙලෝ අභිවෘද්ධි හතරක් ලැබෙනවා කියලා පෙන්නනවා. හේතු වාසනා පහල වෙනවා. උඩ දැටිදම් කම්කරුවාදී පිළිත් බොහෝ කොට ලැබෙනවා. ගව මහින්ස ආදී කොටස් සතු ලැබෙනවා. ඔහුගේ රණියු කරගන්න. ඔහුට විශාල ධනෙ ලැබෙනවා. භවෝග සම්පත් ලැබෙනවා. මේක පින්පලයක් වශයෙන් මෙලෝදීම රකින්න පුළුවන් හැකියාව ඒ පිටිරට උදා වෙනවා කියලා කියනවා. ඒවා එකක්වත් චන්දරාගය නෙමෙයි. ඒවා පින්පලයි. මේ පින්පලයයි චන්දරාගයයි මේ දෙක තෝරන්න ඕනේ. රාගයෙන් වෙන්නේ බලවත් ප්‍රඥාව. අන්න ඒකයි කියන්නේ. ප්‍රඥාව තුලින් දැනෙන චන්දරාගය දුරු කරගන්න එකයි ආර්ය මාර්ගය. මේ දෙක තේරුම් ගන්න ඕනේ. ඒතර උතුමන් උදෙසා කරන්නා වූ දේවල් පින්පලේ වශයෙන් ලැබෙන ප්‍රණීතයෙන් කරන්නා වූ සංග්‍රහයක් ඇතනම් ඒක තවත් ඒ ප්‍රණීතය වැඩිවීමට පින්පල ලැබීමට හේතු වෙනවා. පින්පලේ චන්ද්‍රාගයක් නැතුව හිටියොත් ඒක උපනිසිරේ වෙනවා ආර්ය මාර්ගය. දැන් බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරලා ජේතවනාරාමයේ මහා විස්ථාන හදලා දීලා ඔක්කොම කරන්න හම්බුනේ පින්පලයක් වශයෙන් ලැබිච්ච ධනෙන්නේ අනේ විදිහට තුමාත්. එනේ ධනෙ වැඩගත්තනේ වැඩගත්තේ. විගාරමාතු ප්‍රාසාදය කියන්නේ ඒ කාලේ තිබිච්ච විශාලම ප්‍රාසාදය. මේක හදලා තින්නේ ඒ කාලේ තිබිච්ච ලෝකෙ තිබිච්ච ඉහළම ගොඩනැගිල්ල හැටියට. වටිනාම ගොඩනැගිල්ල. බුදුදජන විසුණු මහන්තිලා මේකෙ ගිහින් පදිංචි වෙනවා. අනික් කයටත් උද්දාම වෙනවා. කියවල. ගලයින් එකවගෙන අපි ඉන්නේ. හරි වටිනවා. අතුල සීතල. උෂ්ණය වෙන උෂ්ණ. සීතල වෙන අසීතල. ඒව ගන්න පුළුවන් විදිහට මේ ඔක්කොම හදලා තියෙනවා. හරි ශක්තිමත් ගොඩනැගිල්ලක අපි ඉන්නේ බය නැහැ මොනවා මහ පොළොවකම් පාවම පාවෙද කියන්නේ. ඒ තරම් ගොඩනැගිල්ල ශක්තිය. අපි තාම වෙලා තියෙන්නේ එහෙම එකක් කියලා මේව උද්දාම වෙවි. කයිවාරුව ගහ හොටලා ඉන්නකොට බුදුරණාහි ඔක දැකලා මොගලා මහරහතන් වහන්සේට කිව්වා අන්න විකාර මාතු ප්‍රාසාදේ ඉන්න විසුන් පැත්තලක් ඉන්නවා. මත් වෙලා ඉන්නේ ආවාස ආවාස මසුරු කමේ. ඊළ මසුරු කම ඇරලා ඉන්නවා. උන්වහන්සේ ගිහින් කරලා අදිස්ථානය කරලා පය මාපරයෙන් කිසිම කම්පා වෙන අදිස්ථානයක්. මහා වේගෙන් කම්පා වෙන පටන් ගත්තා ඔය මුස්නාල එළියට පැනලා දැන් කඩා වැටේ දැන් කඩා වැටේ කියලා වයිලා කෑ ගහන්න පටන් ගත්තා. මෙච්චර මේ ප්‍රාහාරේ කම්පා වෙන මොකද කියලා. බුදුරණන් වහන්සේලාට ගිහිල්ලා දොමුල් ඇහැගෙන මගේ ගෙයින් ඉන්න බුදුරණන් වහන්සේ අනේ ස්වාමීන් මෙච්චර හයිය ප්‍රාහාරේ කම්පා වෙනවා. අපි ඉන්න බෑ කියලා. මහන්නේ ඕක මොගලන් වෙන්නපු ඉරිදි ප්‍රතිහාරය. බල මහ ලොකුර මත් වෙලා හිටිය ආවාස මසුල් කරන. ඕකේ හැටි දැක්කනේ. මොග්ගල්ලානගේ පය මාපණගේ විතරක් ගෑවෙන්නේ නැහැ නේද? උඹලා මොකේද කම්පායලා ඉන්නේ ලොකුට ඉන්නේ උද්දාමයි. ඔය හරයක් නැතිව තියාගන්න එපා කියනවා. ලැජ්ජාටපත් වෙලා අර ආවාන මසල් කොම අත්හැරලා දාලා උන්නා කියලා පරිහතරපත් වෙලා කියනවා ඊට පස්සේ. සමීපපත්. ඉතින් මෙන්න මේ වගේ ඉතින් ආවාදී නෙවෙයි ඉතින් මසල් කොම ඉතින් බලනවා. අන්න ඒ නිසා දැන් ඡන්ද රාගය නිසා තමයි මසල් කොම හටගන්නේ. මේ පාපයන්ට මුල් වෙන්නේ. එහෙනම් ඡන්ද රාගයෙන් බැඳෙන්නේ මොකද? වටිනවා කියන දෘෂ්ටිය නිසා. වටිනවා කියන වටිනාකම එකක් වටිනවා කියන බැඳෙන දෘෂ්ටිය තව එකක්. ඔනේ දෘෂ්ටියෙන් ගැලවෙන්න ඕනේ. දෘෂ්ටියෙන් ගැලවෙනාම අවිද්‍යාව දුරු වෙනකොට වටිනවා කියන දෘෂ්ටියෙන් ගැලවෙයි. ඒකවල දකිනවා මණික මණික හැටියට කළුගල් කළුගල් හැටියටම දකි. මණිකයි කළුගලයි දෙක සම කරන්න බැරි බව දකි. හැබැයි මට නම් මණික ඇති වැටනාකම මට ගන්න දෙයක් නැහැ. කළුගලේ මට ගන්න දෙයක්. ওই දෙකම අනිත්‍ය දුක අනාත්ම දෙකක්. ප්‍රඥාවෙන් මේක අත්දැකීම. දැන් මණිකට චන්දරායකුත් නැහැ, කල්වල චන්දරායකුත් නැහැ වුණා. අන්න ආර්ය මාර්ගයේ තියෙන චන්දරාගය කරන්න නිසා වස්තු දුරු කරන්න නෙමෙයි. අද ඕක දන්නේ නැති අය මොකද කරන්නේ මුළු දිනෙකට ලොකු ප්‍රශ්නයක් කියලා අපි. ආපෘතිකේ සිල්වත්කම කොහොමද දුසිල්කම ගැන බලන්න ගියාම අපෝචි ආහාරු වෙන්නේ මහා භවනක. හැමදේම හකු මොන කිව්වත් කරා. අන්න අපේ හාමුදුරුවෝ ගල්ඩිනේ ඉන්නවා. පිළිකර විතරයි තියෙන ජීවයි පාත්‍රය විතරයි තියෙන වතුර මොන රූපයක්වත් නැහැ. ආ ජීවවත්. දැන් මෙහෙම වයින් තිරිසක් තියෙනවා. මේ මිනිස්සු ඉඳලා තියෙන ද්‍රව්‍ය වස්තු අත්තර ගාම අයි හතර වස් වෙනවා. මේ මිනිස්සුගේ තියෙන මුලාවේ මිනිස්සු බහැමලිකවල. එතන සිද්ධ වෙලා තියෙන්නේ පෙර සැරේදී ආවාස පූජා කරමු ආහාර පූජා කරමු ඒ වගේ පින්පලේ අර අර අර කැලේ සිංහගෙන ගල්ගේ ඉන්න කෙනා පිළිලා නැහැ. ඒක එයා ඒ සත්‍යය. ඒ කාලේ පින්පල දරපු අයට ලෝකයාගෙන් පැසසුම් ලැබිලා සියලු ආකාරයෙන් ලබා දීලා සුඛෝභෝගී කරලා දිනා එක වැදගත්. ඒ දෙන්නම එකනේ පින්පලේ අඩු එක විදිනවා එකනේ පින්පලේ වැඩි එක විදිනවා. ඔච්චරයි එතන තියෙන්නේ. චන්දනාගේ මොන සමහරවල් අර පින්පලේ වැඩියෙන් භුක්ති විඳින අර සුඛෝභෝගී තැන ඉන්න හාමුදුරන් චන්දනාගේ ඉදිරියට ඉඳලා මට කොතනත් එකයි. ඒක මිනිහට තේරෙන්නේ ඵලය ලබා ඉන්න පුළුවන්. අර මහා මන්දිරේ ඉන්න හාමුදුරුවෝ ඵලය ලබලා ඉන්න පුළුවන්. අර ගල්ලේ ඉඳගෙන අර හිරේ ලයින් එක නා ඔය දුක් වේවි. මම තමයි සීලවන්ත අනික අය එහෙම නෑ කිකේ. ඔහොම හැකියි. දැන් මේ වගේ අවස්ථාවක් තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ. ලැබෙන සැප සම්පත් වල කරදර කියන දෙකේ නෙමෙයි ආර්ය මාර්ගයේදී. ඒක ඒ බුද්ධිලේ සසරේදී කරන ලද පින්පව් දෙක අනුව එනහන් කරන පුණ්‍ය මහින්නේ බලදු බලකම අනුව. ලබන ප්‍රතිඵල ඒවා. ඒකයි මේකයි වෙනවා. ඉව දකින්න ඕනේ. මේ ප්‍රණීතයෙන් දුන්නාම යහපතෙන් දුන්නාම යහපත ලැබෙනවා. ඒවත් ලැබෙනවා. මේ ලැබෙන දේ පිළිම උහුට ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න පහසුකම් ලැබෙනවා. දැන් අපි තුමු එකිනෙක ඉන්න දවස ගානේ හරි රස්සාවට යන්න ඕනේ. නැ නැ විතර කන්න දැන්. එයා ලබලා තියෙන මට්ටමේ හැටියට එයා ලැබිලා තියෙන මට්ටම මෙච්චරයි. තව කෙනෙක් ඉන්න ආදායම් වලයි. දැන් මේ දෙන්නට මොනකම තියෙනවා බණක් අහන්න ආර්ය මාර්ගය ප්‍රතිපත්තිය පූර්ණේ කරන් නිදහස ලබා ගන්න. දැන් මොකද කරන්නේ? මට නම් මාසයක් ඉඳලා කිසි පන්නේ නැහැ. ගෙදර කටයුතු ගැන බලාපොරොත්තුත් නැහැ. මොකුත් නැහැ. මාසෙ අතරේ ගියා පුතේ තියෙන ඔක්කොම පොඩි වෙනවා. මම සල්ලි අරගෙන මම ඕඩර් කරගෙන මට ඕන තරම් තියෙනවා. ප්‍රශ්නයක්. මට මුළු මාසෙම ඉඳලා ඉඳලා පුළුවන්. එයා එහෙම කියලා ඉන්න. එයාට ඒක කරගත්තා. අනේ මං කොහොම ඉඳලා ඒක දාලා කාගෙන නම් ගෙදර ගෑනිත් බරිකින්නේ, දරුවෝ බරිකින්නේ. බොහොම අමාරුයි දවස ගෙවන්නේ. මට කොයිද වෙලා. එකෙනෙක් එහෙම දුක් වෙනවා. දැන් මේ ලැබෙන සම්පත්තිය දෙන්නට දෙවිදිහට ගියත් දෙන්නගෙම ආර්ය මාර්ගයට පුරුදු කරන්න පහසුවක් ආවා. අර සම්පත්තිය තිබුණ කෙනාට ආර්ය මාර්ගයට පහසුවක් කියලා අපි නේද? නිසා බුදුරන් වහන්සේ දේශනා ආත්‍ය සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවාද්‍ය සුඛ කියන සැප හතරක් ඇතියි. ඇති බව. භවභෝග සැප. ණය නැති බව, වරදක් නැති බව. මේවා මේ ආර්ය මාර්ගය නැහැට සුඛිත මුදිත භාවයේ අවස්ථා හතරක්. ඇති බව, භවභෝග සැපද නිවනට බාධකයක් නෙවෙයි. යෝග දකින්න ඕනේ. දැන් මේ වගේ දේවල් කියනවා. ඉතින් මොකද ලෝකේ දැන් දැන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීම ගැන ජනතාවකට අත වශයෙන්ම කියලා සිද්ධ වෙනවා. අර කියන විදිහට ආරක්ෂක වලලු වද්ද කියලා ඒගොල්ලන්ගේ කියන ඒවාට ගරු කරගෙන ඒගොල්ලන්ට ගැටිකම් කරගෙන උපෙන් තියන්න ක්‍රම හදාගෙන මෙහෙම තියෙනවා. ඉතින් මේකදී ලෝක ධර්මතාවයේ අනාගත බය සූත්‍රවල බුදුරණන් වහන්සේ පෙන්නලා තියෙන අනාගතයේදී මෙහෙම දේවල් වෙනවා. ලාභකීති ප්‍රහංසා ලැබෙන සාසන මාර්ගයක් පැහැදිලා ඒකවල මිනිස්සු ඒවට ජනප්‍රිය වෙනකොට. මේවට নানা ආකාර බුද්ධිලේ අරන් ගන්න. ලාභකීති ප්‍රහංසා පස්සේ යන අය ඊවර පොතු විලා අරගෙන ඒව ඒගොල්ලන්ගේ බඩවලා ගන්න දැන් කරගන්න. මෙහෙම අනාගත කාලයක් එනවා. ඉතින් අනාගතයේදී මෙබඳු කාලයක් එන්න පුළුවන් නිසා. ඒක හදන්න නෙවෙයි බුදුරන් වහන්සේ දේශනා කළේ. හැකිතරම් ඉක්මන් කළ අප්‍රමාදව මේ ඒවා ඉන්නේ ඉස්සෙලා. දැන් මේ තියෙන අවස්ථාව වැඩි කරගන්න. හරියට පරිදි ලබා ගන්න බලාපොරොත්තු වෙයි. මාර්ගය පූර්ණ කරන බලාපොරොත්තු වෙයි. ඉතින් අපිට තියෙන්නේ මේ වගේ තැන්වලදී මෙහෙමලා ලෝකේ ඉන්න බව අපි දැනගන්න ඕනේ. මේක තමයි ලෝකේ ස්වභාවය. වටිනා දෙයක් කියලා ආභගීවි ප්‍රහංසාම අපු වෙන එකක් මතු වෙන ගවම්. එච්චර කාලෙ ඇඟිලි ගහන්න තු හිතුව කිමිට හිමීතර මහා සුදන වහක එතන කිට්ටු වෙනවා. කිට්ටු වෙලා අරගෙන අරන් ගන්නවා. අරගෙන ඒගොල්ලන්ගේ බඩ වදා ගන්නවා. ඒගොල්ලෝ ඉතින් අපාගත වෙනවා එහෙම පැත්තක් කියලා. හැබැයි ඕක හදන්න තර්කවාදකයන් නේ බුදුරන් වහන්සේ දේශනා කළේ. ඒක ලෝකේ හැටි. එහෙම අනාගතයක් එන බව දැනගෙන ඒක ඉඳ ඉස්සෙල්ලා අප්‍රමාද සමන් වැඩි කරගන්න ඥානවන්තය කරන්නේ ඕක. ඉතින් අපිට තියෙන්නේ ඕකට හැදෙන එක නෙමෙයි. ඕක හැටි බව දැනගන්න. ජයතිරි මහ බෝධින්නාලා තව සතයක්වත් දාන්නකෝ ඉතින් කීයක්වත් දාන්නකෝ කියන මිනිස්සු ඔය ගෞරවයේ වාසිය ඔක්කොම වෙනයි ඕන මොකද කරගෙන යන්නේ යන්න යනවා. කලබල බෝධිරාට හරි දෙයක් නැන්නම් කියන කවුරුත් ඉන්නම් බෝධිරාට. ඈ මිනිස්සු යන්නේ ගානේ වැඩපු දුදා යන්නේ ගානේ හල්ලි වක් කරලා ගඟ ගාන්නේ හැදපු නිසා තමයි ඔතන ඔක්කොම මේ ප්‍රශ්නේ තියෙන්නේ. මහා ශ්‍රද්ධාවන්තය කියලා වට කරගෙන සුදු වැඳගෙන වට කරගෙන ඔය ටික ගන්න සමතර කරකේ. බැරිලා හරි අපේ මිනිස්සු කවදා හරි හත පහ පතෙන් දාන්න දුවියත් එහෙම මොදේ. අපෝ මේක දැනුවක් නෑ දැන් වැඩක් නෑ. අගින් ධ්‍යානයට යගෙන අපකොන් දාලා බෝධිය දාලා අපකොන් දාලා යනවා. ඒ කතාව මේකයි. ඉතින් අර අපිට අමුතුවෙන් හදන්න බෑ. ඔක විවේචනය කළා වැඩකුත් නෑ. මේ ලෝක ධර්මතාවයේ හැටි එහෙම. යමක් යමක් නිසා ලාභ කියන ප්‍රහංසා ලැබෙනවා නම් ඊට විජවන්නෝ ඒකට අරන් ගන්න. ඕක අයින් කරන්න බෑ. ඒක තමයි ලෝකෙ හැටි. අපි දැනගන්න ඕන ලැබුණ දෙයින් අපිට ගන්න පුළුවන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ අවස්ථාවෙන් අපේ වැඩේ කරගන්න. අප්‍රමාදව නිවන් මාර්ගයට මඟ පාදලා ගන්න. ඕවා විවේචනය කළා හරියන්නේ නැහැ. ඒක ලෝකේ ස්වභාවය ඒකයි. සාසනය කඩකිලුට ගහිලා විනාශ වෙන්න ඉස්සෙල්ලා. හැකිතරම් උත්සාහ කරලා ලැබෙන අවස්ථාවේ තියෙන සත්‍යයෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රයෝජන අරගෙන තමන්ගේ වැඩේ කරගන්නයි බුදුරන් වහන්සේ අනාගත වය කියලා කරන්න කිව්වේ ඕනෝකයි. ඕ අනාගත වය. අනාගතයේදී සාසනය තියෙන විපාක. ඒක එහෙම තමයි. ඒක වළක්වන්නේ බුදුරන් වහන්සේ දේශනා කළා. ඒක වළක්වන්න බෑ කියනවා. ඒ විලාව ගැන හිතලා දැම්මදියා වය විලා. පහුවෙන්න යන්න එපා. ලැබෙන අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන අවස්ථාවෙන් ඉදිරි කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපමාව. වතුර නැති කාලයක් වුණා. පිරිසිදු වතුර බොන්න නැත්නම් විපාසයෙන් ඉන්න පුද්ගලයෙක් ඉන්නකොට යම් තැනක මඩවලක හරකෙක් ගිහිලා තියෙනවා නම් අතර හරක් කුරයක් යට ගිහින් තියෙන තැනක වතුර ටිකක් කියලා තියෙනවා දැක්කෝ. ඒ පුද්ගලයා එතනින් විපාකයේ සංසිඳුවා ගන්න හැටි. මේ හරක්කුරේ ඉවිච්ච තැන බල යටට හිඳලා තියෙනවා. උඩින් වතුර ටික පැයලා පොඩ්ඩක් තියෙනවා. දැන් ගොට්ටක් අරගෙන මේ ගොට්ටේ වතුර ගන්න ගියොත් ඔක බොර වෙනවා. ඒනර බොර කරගන්න නැතුව ධන ගහලා අත් දෙක පාස් කරලා කට හිමියේ සිරුව පාස් කරලා කැලැත්තෙන් නැතිල උඩින් තියෙන වතුර ටිකක් බිහක් පාතින සංසිඳව ගන්න. මෙන්න මේ වගේ කලකින්ද වෙලා තියෙන අවස්ථාව දැක්කට පස්සේ ඕක බොර කරගන්න යන්නේ නැතුව. හොඳට අවධානය යොමු කරලා අවශ්‍ය හරිය බොහෝ පරිසරයෙන් අරින්න පාවිච්චි කරගන්න. ධර්මයේ දේශනා කරන විවිධාකාර ධර්ම දේශනා කරනවා වගේ නෝක වෙනවා. ඒ වෙලාවේදී කාට හරි ඒක හොඳට දැනගෙන තේරුම් අරගෙන ඒව අවසන්දයක් නැතිව Tamanda ගන්න ඕන හරිය පොඩ්ඩක් තියෙනවා බොහෝ පරිසරයෙන් ඒක අරන් කරු වැඩි කරගන්න. ඔහොම උපමා දේශනා කරලා තියෙනවා. දැන් අද කරන්නේ ඕකම නෙමෙයි. අද කරන්නේ මොකද ඔක්කොම බොර කරලා එක සුද්ධ කරන්න යනවා. අර කිව්ව දහම් මාර්ගයේ අහගමයි වැඩ කරන්නේ. ඒතර හැම වෙලේ තින්නේ ගැටුම්. වේදේ. වේදේ. එයා කෙරුවා. ඉතින් අපි දකින්න ඕනේ අපිට ඕන ටික ගන්න කොතනින් දීලා. අපිට ඒක විචිනේ කරන්න අවශ්‍ය නැහැ. අපි මනසේ නුවණින් සිහි කරලා ගන්න ඕනේ. මේක මේ මේ ආකාරයෙන් සත්‍ය බවට හේතු තියෙනවා. හේතුඵල න්‍යායයට එකඟ බව පේනවා. එයා මෙතනින් මේ ටික ගන්න ගත්තේ. හැබැයි අර අතුරු කිව්ව හරියනම් මේකට ගැලපෙන්නේ නැහැ. මම ඒක විවේචනය කරන්න යන්නේ නැහැ. මම මේක පැත්තකින් බහතාවලා ගන්න මොන හරි කරා. අන්නේ ගන්න ක්‍රමය. ලෝක ධර්මතාවය ඒකයි. මම පොස්කේදී අද්දෙන්න. පොස්කේදී ආරයි. වලකුණා මොකද? කණ්ඩ බැරි කටුවක් වට වෙලා තියෙනවා. උයන බැරි දැන් වෙන්නේ ඉරි ටිකක් ඇතුලේ තියෙනවා. මොනවටවත් ගන්න බැරි වහල්ලමු තව ඇතුලේ තියෙනවා. අර කපුවේ වටේට ලෙල්ලකු තියෙන ඒක කන්නත්. හැබැයි බොහොම පරිස්සමින් ඕක ගලවලා මදුල් ටිකක් තියෙන නිසා මදුල් ටික ගන්න කන්න. අනිත් ටික පැත්තට. දැන් අපි ඔතෙන්දී කවදාවත් කොස් මදුර විශේෂ කරලා අනිකට බයින් යන්නේ නැහැ. අපි ඔතනත් එකක් බඩේ. අර කටුව නොතිබුණා නම් අර ලෙල්ල නොතිබුණා නම් ඉරි ටික නොතිබුණා නම් වහල නොතිබුණා නම් මේ කොස් මදුර ගන්න දෙයක් නැහැ. මේ අතර මේ කොස් මදුර හැදුවා. එහෙනම් මෙවුවා කොස්මදුරු නොවුනාට ඒවත් ප්‍රයෝජනයක් හැබැයි ඒවා කන්න ගන්න බෑ පරිහරණය ගන්න බෑ. නමුත් ඒවා විසි කරලා දාන කොස් මදුරු විතරක් මට ඕනේ මදුරු විතරක් හැදියන්ට හැදෙන්නේ. කොස් මදුරු හැදෙන්නේ වාසක. මෙන්න මේ වගේ අපි ලෝකයා දකිනකොට ලෝකයා විපරීතයි කියලා අයින් කරලා දැම්මා. ඒකට අල්ලාගෙන බුක් විදිහේ මේ හිතත්. ඒ මුලින්ම ගොඩනගෙන හොඳ හරිය හොයාගෙන. ඒ ටික බුක් විඳොත් අපිට අජීවනයේ කුණාක් වෙලි කරේ. මෙන්න මේ වගේ තමයි අදත් අපි දකින්නේ. ඒ ක්‍රමයේ තේරුම් අරගත්තාම ප්‍රශ්නයක් නැහැ. තව එකක් ඉස්සරහ කරලා තියෙනවා මේ එක්තරා භාවනාවක් පිළිබඳව අපිට කියන්න අවශ්‍ය නැහැ. මොකද මේක මෙතනලා තියෙන්නේ පුරුෂිත බුදු කෙනෙක් එක්තරා භාවනා මධ්‍යස්ථානයක එත ගියාම ඒකේ දුන්න භාවනාවක්. බුද්ධ පින්තූරයක් දිහා බලා ඉඳලා හිටන් එයා ගන්නේ අරහන් අරහන් කියන වචනේ කියමින් බලා ඉඳලා ඉන්න කියන්නේ ඊට පස්සේ හිතක් සලකුණු කරේ නෙවෙයි නැත්නම් ඒ ස්ථානයේ හිත තියාගෙන ඒ විදිහට බලන්න. ඉතින් මේ ආදි වශයෙන් මේ කියන භාවනා ක්‍රමය. එකින් එකට කරන ආකාරය. දැන් මේ හැම දෙයකම මෙහෙම දැනගන්න ඕනේ. දැන් මේ භාවනාවල් කියනකොට මෙතෙන්දි දැන් මේ භාවනාවල ගන්න අරමුණ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ තුනටම අයිති අරමුණ විරෝධතියි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා කාම කාමාස්වාදයේ සම්බන්ධ කරගන්නවා. ඒ බඳු ඒවා කාමාවචර අරමුණ. පංචකාමයන්ගේ මත් වෙනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ කාම ලෝකේ කාමාස්වාදයෙන් මත් වෙන්න තියෙන යම් දෙයක් අරමුණු වශයෙන් අරගන්නවා. ඒ අරමුණ සිහි කරනකොට කාමහිතා පහළ වෙනවා නිසා. දින හිතකට ඒක හේතු වෙන්නේ. ඒ වගේම කාමයේ ගෝචර නැති. තවත් එක්තරා පැත්තක් සාන්ත පැත්තක් ලෝකේ තියෙනවා. ඒ බඳු රූපේ, බඳු ශබ්දේ, බඳු ගන්ධේ, බඳු රසේ, බඳු ස්පර්ශ මේ පහම තියෙනවා. දැන් බුද්ධ රූපයක ලක්ෂණ දැක්කහම දෙකක් මනවල රූපය. සාන්ත හරක් අහගනම්, පිරිත් හරක් හරි අහගනම් මනවල ශබ්දය. අපි හිතන පත්තු කරන හනුපුරක් තියෙනවා ඒකේ වෙන් කරලා තියෙන සුවඳ කාමාවචර සුවඳක් නෙමෙයි. ඒක රූපාවචර ගුණයට වැටෙන දුර. දැන් අපිටම කවුරු හරි යන්න යනකොට කවුරු මෙතන කියන්නේ යනවා. ඕ හෙන්ට් එක ඉවරයි. අන්න හනුපුර තියෙන ගාගෙන කොලේ. ගාගෙන ඇයි? ඇයි මේක සුවඳ නැහැ? ඔය සුවඳ හරියන්නේ නැහැ. අන්න කාමයන්ගේ මත්කන කාම රසාස්වාදය ඇති කරන සුවඳක් නෙමෙයි හඳුන් කියලා තියෙන්නේ. ඒකට වෙන් කරගෙන සුවඳ තියෙන සුවඳ සුවඳක්. හැබැයි ඒක අපි සුවඳ පූජනීය ස්ථානයක පත්තු කරන්න කියන සුවඳ සුවඳ බව ඇත්ත වුණා. ඒ සුවඳ ගාමින මදුන් ගෙදර යන කරපේ. මදුන් ගෙදර ගානේ සෙන්ට් එකක් සුවඳක්. හැබැයි ඒ සුවඳයි මේ සුවඳයි දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක දකින්න ඕනේ. ඉතින් ඒක අපි වෙනස දකින්න ඕනේ. මෙන්න මේවායි කාමාවචර සුවඳ වෙනවා. කාම ලෝකේ කාමාස්වාදයට ගැලපෙන සූත්‍රය. ඒ හැටි තවත් උනද කොටසක් තියෙනවා ඒක ඒකේ වෙන වෙච්ච රූපාවචර සූත්‍රය. අන හනුකුර පත්තුකරයන් තියෙනවනේ යම් කිසි විදියක යම් ඒවන් සුවඳ කරලා තියෙනවනේ යම් කුටිය. ඒ සුවඳ කාමාවචර හැඟීම් නෙමෙයි ඇති කරන රූපාවචර. අන්න ඒ නිසා රූප ශබ්ද ගන්ධ. ඒකේ තියෙන රූපාවචර ගන්ධය. ඒ වගේම කාමාවචර රසක් තියෙනවා. ඒ රසය වෙන. දහම් රසයේ රූපාවචර රසයක්. කාම හැඟීමකින් කාම අදහස් කතා කරගෙන ඉන්න තියෙනවා කාම රසය ඒකෙත් තියෙනවා. ඒකත් හිතලා දැනෙන එක්තරා රසයක්. ඒ හැටි කාම ආචාර. කනගුණ ආහාරයක නම් තියෙනවා ඒකට ගැලපෙන්නේ. කාම ආචාර ලෝක ගැලපෙනවා. රූපාවචර ලෝකෙට ගැලපෙනවාමත් තියෙනවා. හැම රසයක්ම එහෙමත් බලපාන. ඉතින් මෙන්න මෙහාම ස්පර්ශයෙන් බැලුවත් ඒවා. දැන් කාමාවචර ස්පර්ශ වෙනපතියි. ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සම්බන්ධ ස්පර්ශ වෙනවා. අම්මා පුතාගේ උඩු අත ගන්න. තාත්තා පුතාගේ උඩු අත ගන්න. මේ දරුවත් ස්පර්ශයක් කරනවා. ඒක කාමාදී ස්පර්ශයක්. අනාලයින උදානාලයින කියන උඩු අත ගන්න. එතන ස්පර්ශයක් කරනවා. ඒ උඩු අත ගන්න ස්පර්ශේ රූපාදී ස්පර්ශය. ඒ කාමාදී නැගෙන්නේ. ඒ හැඟීම වල හැදී. ඉස්මී පුරුෂ දෙන්නේ ඊට ගැළපෙන දෙන්නේ එමඟ ස්පර්ශය ලබන. ඒක කාමාවචර ස්පර්ශ. ඒක වෙනස් හැඟීම ඇති කරනවා. අන්න ඇති වෙන වෙනස. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහේම තියෙනවා. ඔය ආකාර කාමාවචර ස්පර්ශ, රූපාවචර ස්පර්ශ. දැන් මේ කාමාවචර ස්පර්ශයන්ගෙන් අහක් වෙලා. යම් කෙනෙක් රූපාවචර ස්පර්ශයක් පරිහරණය කරන්න පටන් ගත්තා. පසපත්‍ය වේදනා කියලා ලැබෙන වේදනාව රූපාවචර වේදනාව. වේදනා පත්‍ය සංහාය එතන නැගින්නේ වේදනා පත්‍ය පසාදෝ කියලා එතන නැගෙන ප්‍රසාදය. අනේ චිත්ත ප්‍රසාදයක් ඒකෙන් නැගෙනවා. ඒ ඒ වින්දනේ. පසාද පත්‍ය අදිමොක්කෝ කියලා වින්දනේ ප්‍රසාදයේ මුදුන්පත් වෙනවා. පසද්දී පැහැදිලි වෙටි කරනවා. පීති මනස කායේ පසද්දී පසද්ද කායේ සුගන්ධේ සුදිනවා සමාධිය. අන්න සමාධි මාර්ගය. ඒක ලබන්නාව නිරාමිත බීජේ නිරාමිත සුඛේ. පැහැදිලි නිසා ඒකෙන් අරගන්නවා නිරාමිත සුවය. ඒ නිරාමිත සුඛය ලැබනවා. නිරාමිත සුවෙන් සමාධිය ලැබෙනවා. සුඛිනව සමාධිය. එතනම මුල ගැටලුවට. ඔව්. අවිද්‍යාවෙන් බෑ ඒක සිදුවෙන්නේ. නෑ අවිද්‍යාවෙන් හටගන්න සමාධිය ඒකයි. ලෞකික සමාධිය ගත්තොත් ඒක හොඳයි කියලා ගත්තොත් තමයි චන්දරාගයෙන් බැඳෙන අවිද්‍යාව. චන්දරාගයෙන් බැඳෙන රූපාවචර සුවේ. ඔහුට රූපාවචර ප්‍රතිඵලයක් හේතුඵල වශයෙන් ඒක ලැබෙනවා නිසා ඒක අපාගත කරන්නේ. චන්දරාගය කියන්නේ මේ භව ගමනට හේතුකාරක වන ධර්මයක් නිසා. පාප ධර්මයක් නෙමෙයි. මොහොත සම්බන්ධයි. මොහොතේ නෙමෙයි ඒක සම්බන්ධ. අවිද්‍යාව. පටිසම්පාදකයේ වේදනා එදිනවා හාමුදුරනේ. ඔව්. සම්පූර්ණ පටිසම්පාදකයේ කොට. ඔව්. අවිද්‍යාපත්‍ය කියලා આવුත් බෑනේ. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා අවිද්‍යාසහගත වේදනාව. කුසල මූලපත්‍ය සංඛාරා කියලා කුසල මූලපත්‍ය සහගත වේදනාව. ඔතන රූපාවචරයක් ඉන්නවා නම් කුසල මූලපත්‍ය. නෑ රූපාවචරයේ දෙකම තියෙනවා. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියවහම තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාරනේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියන්නේ මොනවද? පුඤ්ඤාපි සංඛාරා, අපුඤ්ඤාපි සංඛාරා, ආනිඤ්ඤාපි සංඛාරා, අයං උච්චති අවිද්‍යාපත්‍ය සංඛාරක එතන තුනක් විතර. ඔව් ඔව් විතරක් නේ. ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ අරූපාවචර ලෝක. එතන. අරූපාවචර ලෝකේ අරූපාවචර හොඳයි කියන්නේ. නිත්‍යයි සපයි ආත්මා කියන දෘෂ්ටියෙන් අල්ලගත්තා. ඒකයි විද්‍යාව. අන්න ඒක අවිද්‍යාපත්‍ය ආනිඤ්ඤාපි සංඛාරා කියන්නේ. මට දෙව්ලෝ උපදින එක හැපයි සුඛයි කියලා හිතන් හිතාගෙන දෙව්ලෝ හරි වැදගත් කියලා හිතාගෙන ඒකමනින් අල්ලගත්ත දෙව්ලෝ යන හේතුවක් කරගත්තා. ඒකත් අවිද්‍යාපත්‍ය සංකාරා කියන එක අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංකාරා. මට මේ වැරදි කියලා එකක් වත් නැහැ නේද? සුඛෝභෝගී වෙන්න ඕනේ මොනවා කරලා හරි කමන්නේ ඒක අයිතිවාසිකම් සාධාරණ කරන්න පටන් ගත්තා. අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාපි සංකාරා. අවිද්‍යාපත්‍යෙන් ওই තුනම අත්දැකීනවා. මට අවශ්‍යකම් තියෙන්නේ නිවන් අවබෝධ කර ගැනීමට සුගතියක් මිසක් සුගති සම්පත් විඳින සුගතියක් නෙමෙයි. මොකද නිවන් අවබෝධ කරගන්න සුගතිගාමි විය යුතු දුගතිය ඉඳන් නිවන් අවබෝධ කරන්න බැහැ. ඒ හේතුව නිසා මම සුගතියක් ඕනේ කියලා යම්කිසි කෙනෙක් කියනවා. ඒක කුසල බුද්ධපත්‍ය සංකාරය. ඒක අවිද්‍යාවපත්‍ය නෙමෙයි නේ. අන්න ඇති නෙමෙයි. එකම සංකාරය ගොඩනගන්න පුළුවන් අවිද්‍යාවපත්‍ය නිසා කුසල බුද්ධපත්‍ය. ඔය දෙකම ඉන්න පුළුවන්. මොන සම්බන්ධයක් කියලා එන්නේ. අන්න ඒකයි. දැන් සමහරවල් දැන් අපි හිතමුකෝ දැන් ස්වාමිකෝ දරුවෝයි භාර්යාවයි සියල්ලෝම අප්‍රමං කරලා යම් කෙනෙක් ගියොත් පවුද පින්ද කියලා. අපිට කියන්නේ නැහැ පව් කියන. ඒගොල්ලෝ මේක හිතරි දෝන ආයෙදක් සරුදුන පොරොන්දු හර කිරීමක් කොහොමද උතර තියෙන්නේ. ඒගොල්ලෝ කියන අපරාධයක්, පාපයක්. නමුත් යම් කෙනෙක් කල්පනා කරනවා මේ විදිහට මට මේ අමුද මේ අම්තරුවන් එක ඉඳලා හිටන් මේ කාලේ ගත කරගිය දොය සම්ම කරන්න බැහැලා. මේ වටිනා සීනුම තියෙන විලාසෙදි මට මේකට මහා බාධාවක් මට විතර කරලා ඕනියක් පිටා මං ගියා මහා දෙක. මං ගිහින් ඒ වෙදිනම මහිලා. දැන් ඇටික් මං කළ අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න මම උත්සාහ කරනවා කියලා කෙනෙක් කයිද කියලා. හරදාස්. thought you do next. අර ඒක අවිද්‍යාවපත්යෙන් ඉච්ච එකක් නෙවෙයි. අනේ කුසල මුලපත්යෙන් ඉච්ච අපේ ඥානසංකාරය. ඒකත් සිද්ධ වෙලා නෑ කියන්නේ. මම පව් කියන එකක් සිද්ධ වෙන්නේ කියන්නම අවිද්‍යාවෙම නෙවෙයි. ඒකත් පස්නේ අපි. කුසල මූලෙන් පව් කුසල මූලෙන් එකත් ඒක වෙන්නේ ඉන්නේ. ඔය මේක දකින්න මොකද බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනාවල වань. පව් පින් වාදයක් අනුව කටයුතු කරන්නේ මේ දේශනාව. යම් කිසි ඵලයක් අග්‍රහණ ක්‍රියේටර් ඒක ලබා ගැනීම සඳහා කරන්න තියෙන වැඩපිළිවෙල යම් කිසි කඩවල තියෙන්න පුළුවන්. ඒක බල බල ඉන්න එපා. උපමාවක් දේශනා කරනවා. ළමයෙක්ගේ උගුරේ හටුවක් හිර වුණාම ළමයා මැරෙනාලයක් දුර්ම ගන්න බැරි. මේ අවස්ථාවේ අම්මා මොකද කරන්නේ? ගිරියට ඇඟිල්ල දාලා හිටන් දේ එද්දි අර කටුව ඇදලා ගත්තා. දරුවා රිදෙන්නේ නැහැ. දරුවාට රිදෙන්නේ. අම්මා කරන්නේ නැද්ද ඒ වෙලේ? රිදෙනවා. දරුවා බේරගන්න. ඒක බලන්න නැතුව ඉඳලා බලන්න නැතුව ගිරියට ඇඟිල්ල ගහලා අර කටු ඇදලා හකට දාගන්න. ළමයා ඉතින් මරණින් බේරගන්න. අම්මා වරදන්ද කලි කියලා. අම්මර වදාපරන්න පුළුවන් දෙකට කියලා. තමයි කිතුලා කියලා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කෙනෙකුට හිතෙනවනේ කෙනෙකුට අමාරු වෙන්නේ කියන එක. ඒ වැඩේ ඒ හින්දා නතර කරන්න කියන එක නෙවෙයි. සිදුනක් කරන්න දෙයක්. ප්‍රයෝජනේ වැදගත් නම් ඒ කරගන්න. ඒකට බාධා නැත්නම් ඒ වැඩේ කරගන්න. දැන් හේතුඵල වාදී බුදුරන් ආදී දේශනා කළේ යන්නේ ඒක. පින්පව් වාදී දේශනා කරපර කරන්න ගියා නම් කියනවා. අද මේ බුද්ධ ශාසනයම නේ. යස දේවි අරකට යනවා හැපෙනවා. දැන් මේක කවුද පින්ද කියලා අපම පින් කියන්නේ. ලෞකික වශයෙන් බලපුවාම මේ ලොකු ප්‍රශ්නේ. මේක යම් කිසි ආකාරයක අර පව් කියන පැත්තේ කොටසක් මේකට වැටෙනවා. දුක ඇති කරන දෙයක් ඇති වෙනවා. නේද? ඕක බල බල හිටියනම් එහෙම මොකද? දුක් තම දුකනේ බල පහරයි. ඉතින් යන්නේ එකයි කියන්නේ ඒ වගේ අවස්ථාවල අසාධාර්ණයක් ලෝකෙට පේන. අවලයක් හැටියට ලෝකෙ පේනේවා තියෙනවා. අවලයක් අසාධාර්ණයක් ගැන පින්ද පවුල කිව්වොත් අපිට පින් කියලා කියන්න බෑ ඒක. යම් කෙනෙකුට අවඩක් අසාධාරණයක් වෙනවනම් ඒක යම් කිසි අනුවක් තියෙනවා. අසාධාරණය හොඳ එකක් නෙමෙයි. හැබැයි මේ අසාධාරණය නිසා සිද්ධ වෙන්නේ ඊළඟ අපි ඊට 10000 පිළියක් වටින යහපතක් නේ. අසාධාරණේ බලවල ඉන්න එක. බුද්ධහම හේතු බලවාදයක් කියන්නේ ඒක. නමුත් ඒවල බුද්ධහම අර පිළිපවවාදයක් කරේ. යමක් පව මාත්‍රයක්වත් තියෙනවා ඒ කරන්න එපා කියන එකටයි අද විග්‍රහ කරන්න යන්නේ. හොරා ගල කල්ලට සල්ලි කරලා දානවා. මහන්ද ගියාම අර කාන්තාව මොකද කිව්වේ? හොරා ලැහැත් වෙනා කාන්තාව වරලා බරු මුට්ටු ටිකක් අරගෙන පැනලා යනවා. මේ කාන්තාව කරුණා කළා මරණයට නියමිත මේ හොරා බේරගෙන මගේ ස්වාමි පුරුෂයා කරගත්තා. මූවාගේ රහත් පුරුෂයෙක්. මෙච්චර ජීවිතේ වේරගත්ත මූ හදන්නේ මාව මරලා මගේ බඩු ටික අරගෙන යනවා. අපරාධේ මම මේ ගෝලයා සැරකලා කාමයේ නිසා මුලාවට පස්සෙත් හැටි මෙච්චර බණක් අහලා ඉන්නවා. මම කිසි මහානාලා වගේ නෙවෙයි දුකෙන් මම නිදහස් වෙනවනේ. දැන් මූලිකව මට හිතෙන්නේ ලැබිච්ච අත්දැකීමත් එක්කලා මම හිතනවා මෙතෙන් ගෙලවර කරගන්න මට ඒ අවස්ථාව කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ දේ හරියන්නේ නැහැ කොහොම හරි උපක්‍රමයක් කියලා මූමල්ලායි මම බේරෙන්නේ. මේ අනේ ස්වාමී ඔබ වහන්සේ මමයි මේ ආවරණ ඔක්කොම ඔබ වහන්සේගේ මගේ කුල සිරිදා හකින්නවල මොහොතක් අවසර දෙන්න. මම මොකක්ද කියන්නේ උමනාව. මගෙන් වෙච්ච වරදක් තියනවා නම් තුන් වතාවක් පැදපුණු කරලා වහන්සිට වැඳලා ඊට පස්සේ හෝරයක් කරලා මන් ඉදා ඉක්මන් කරුන්නේ පළවෙනි වතාවේ කරගෙන වැඳලා දෙවෙනි වතාවේ කරගෙන වැඳලා දැන් ඉඳලා අනික වතාව වැඳලා ඉවර වෙනවා තුන්වෙනි වතාව පිටිපස්සේ ගියා පුළුවන් වෙන දායක කල්ලු කරලා හොරා ගලවලා එක ගලපල්ලා එලා මල අර කාන්තාව ගිහින් බුදුරණන් හසිර කියලා එක කාර්මික තියෙන පැවිදෙන්න බුදුරණන් හසිර කරලා දෙනවා දිස්ත්‍රින් හැමතැනකම මෝඩකම් කරන්නේ. ඥානවන්තව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා කියලා ප්‍රාසාවක් කරනවා. දැන් මොකද ඒක ප්‍රාසාව? සිද්ධිය වල රූප සම්මතේ මිනිමරි. බුදුරණන් හසෙන් මොකද කළේ? ඒ ස්ත්‍රී අරපුරුකම කරා කියලා එතනින් පිළිවා. නෑ ඒ ස්ත්‍රී හැමතැනම මෝඩකම් කරන්නේ. ඥානවන්තව කටයුතු කරන විලාසු තියෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ. නැවත මේ වරන් යන ගමනක් නෙමෙයි. <coughs> මේ අවස්ථාව පවුවවත් ඇත්ත. ඒ අවස්ථාව පවු කියලා හිතන්නේ. Taman ඒකට කොහෙදලා හිටියනම්. ඒ අධ්‍යයනයේ ලබන දේ චරිහත් ඵලයක් ඉවරයි. අනන්ත සංසාර ගමනේ දුක කෙලවර කරගන්න දෙවිච මාර්ගයක් ඉවරයි. අරබරාගේ බාය බැලුවොත් එහෙම ඌ එතර මරණින් වේලා හිටන් මේක ඉස්සන්නේ ඒකට ගෝචර වුණා. අනන්ත අප්‍රමාණ කාලයක් වූ අපාදු කරපත් වෙලා හිටන් අනන්ත වැරදි සිද්ධ වෙන පාපයක් ඌ කරගෙන ඉන්නේ. ඒ පාපෙට ඌට මේ වෙච්ච සිද්ධිය ඒකේ අංශු මාත්‍රයක් වත්. එදා විතරයි. නමු ගුණ හීන. නේ ඒක බල බල අර උතුම් ගුණ අවස්ථාව නැති කරගන්න කියන්නේ. ලොකු විනාශයක් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒක බල බල ඉඳ කියලා. කියන්නේ සාම පරමස්වාමී කාලේ ජීවිත පූජා අන්න ඒකත් එහෙම නෙමෙයි කියලා දැන් ඔක්කොම. අන්න ඒක මොකද පැහැදිලි ඔක්කොම. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම වල හේතුඵල වාදයේ තේරුම් ගන්න. දැන් ඕවා තේරුම් ගන්න බැලුවම අපි දහම් ගාපටුවා. මකුළු දැල් කරන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අන්න මතක කරලා තියෙන ක්‍රමයේ කියලා පිළිගන්න පුළුවන්. මේකෙන් සමහරව කියනවා පස්සේ හදාගත්ත එකක් වෙන්නේ. පව් කරන්න බුදුරජාණන් වහන්සේ යන මතක කරන්නේ. දැන් මේ වගේ අවස්ථාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පින්පව් වාදයක් නෙවෙයි පින්. හේතුඵල වාදයක් කිව්වේ. යම් කිසි කටයුත්තක් සිදු කරනකොට ඒකෙන් ලැබෙන උපරිම ප්‍රයෝජනය බලන්න. ඒ ප්‍රයෝජනේ බලනකොට අර පව් අවස්ථා තියෙනවා නැත්නම්. ඒ වගේ අවස්ථාවල් නැතු මේ ලෝකෙ කිසිම සත්‍යයකට පැවැත්ම ගෙනියන්න බෑ. යම් කිසි යම් කිසි කෙනෙකුට හිංගි හිංසා මාත්‍රයක් සත්වයේ මිනිස්සෙකින් සිද්ධ නොවන ජීවිතයක්. ගත කරන්න පුළුවන් කමක් නැහැ මොහොතක්වත් මිනිස්සෙකින්. තව කෙනෙකුට කරදරයක් ඇති නොවේ. හැබැයි ඒකෙදි අපි දැනගන්න ඕනේ යම් තරමක් බාධා කරදර අයින් කරන්න පුළුවන් නම් පුළුවන් තරම අයින් කරන්න. ඒක කරන්න කියන එක නෙමෙයි. කාණේ හිත තිබ්බොත් එහෙම තමයි දූෂණය වෙනවා. ඒවෙන් ඉවත් කරන්න පුළුවන් නම් බැරිම කොටසක් තියෙනවා. අන්න ඒ වගේ කොටස් තියෙනවා. ඒක තමන්ගේ මාර්ගයේ බාධායක් නෙමෙයි. එහෙම කොට දැන් අපි ගාවේ බරසුද්දේ වේතබ්බිව තීනයක් වැටෙනවා පන්. දැන් පණු වේතර ගන්න ළමයට පණු වේද දෙනවා. පණු වේද දෙනවා කියන්නේ අපි දෙන පණුවට ජීවත් වෙන්න වේද දෙනවා. දැන් කී දෙනෙක් ඕකේ විතරද හම්බෙන්නේ? කෝටි 100ක් 90 රැඳිලා මැරලා ඉන්න පිටේ දැනනවා. එක ජීවිතයක් බේරගන්න 90 කෝටියක ජීවිත විනාශ කරන්න හොඳ නැහැ කියලා තර්කයක් දෙන්න පුළුවන්. එහෙම කළා 90 නොදී හිටිය ළමයට මොකද වෙන්නේ? ඒ ළමයා වැරේවා. දැන් බුදුරජාණන් වහන්සේ 90 පොඩි පාරම් කියලා විශේෂයක් කරලා තියෙනවා. එහෙම නෑ. උන්වහන්සේට විවේක දුන්නා. ඒක මලක් ඉඹහම ඒ වතා ගානක් විදේක. අනිසරේ දුන්නාම වතා ගානක් ණය විදේක. වමනේ කිය. ඊළඟ මල විවිධ දුන්නාම ඔක්කොම සමනේ වුණා. දැන් උන්වහන්සේ ඒක පරිණාමය කරලා තියෙනවා. මලක් ජීවක වේද මහත්තයා උන්වහන්සේට බෙහෙතක් දුන්නා. මලක් නිරුම් මලක් අරගෙන නිරුම් මලට ඖෂධ කවලා ඒ නිරුම් මල තමයි දුන්නේ ඉතින්. ඒ නෙළු බල එවිනකොට ඇතර ඇතුළේ ආහ මේ ඖෂධ ශක්තිය. අර වෙන එක නයි නවත්තාවේ. නක්නේ අරයි. නැස්ස කරන්නේ වා. ජවන් හරි දෙවෙනි වල දුන්නා ඒකේ කව වෙන ඖෂධ පිළි විවේක වෙනවා කොහොමද? තුන්වෙනි වල දුන්නා ඔකම සමනේ වෙයි. මාසලක් ඉන්න දුන්නා ඖෂධයක්. ඉතින් මෙන්න මේ වගේ ඉතින් මේකේදී අපි දකින්න ඕනේ අත්‍යවශ්‍යයෙන් මේ අපි පටලවා ගන්නේ නැතුව බාධකයක් කරදරයක් නැතුව නිවන් මාර්ගට බාධක නැත්නම් අපි කටයුතු ඒකට අප්‍රමාදව කරගන්න පුළුවන්. ඒ මගින් නිවන් අවබෝධ කරගන්න කටයුතු කරගන්න එකයි අපිට තියෙන්නේ. දැන් මේ මේක තමයි භාවනාවදී මේකදී අපි කිව්වේ මේකයි. දැන් මෙහෙම භාවනාවට අපි අර ඉස්සෙල්ලා කිව්ව කාමාවට අරමුණ නම රූපාවට අරමුණක් තමයි මේ බුදු පිළිමේ දිහා බලන ඉඳලා ගන්න. සිතක් දිහා බලන ඉඳලා කරන්නේ ඒකයි. ඒ කාමාවචර අරමුණක් නෙවෙයි. ඉතින් මෙබඳු රූපාවචර අරමුණක් අරගෙන යම් කිසි බුද්ධිලේ කී ඇතුළු කරගෙන ඉන්නකොට රූපාවචර පැත්තට හිත වැඩිම ආරම්භ කරනවා. මෙන්න මේ ආරම්භ කරනකොට දැන් ධානය පැත්තට නැත්නම් මේ රූපාවචර අරමුණක් පැත්තට ආරම්භ කරන කාමාවචර අරමුණ ඇතුළු කරගෙන ඒකට අවශ්‍ය විදිහට හරියට පරිවර්තනයක් වෙලා තිබිච්ච පිවිස්සවලු. ඉතින් මොකද අපි කවුරුත් ඉන්නේ මුලින් කාමාවචර ලෝකේ. කාමාවචර ඇතුළේ ඉන්නේ. එතකොට මේ ශාරීරියේ මුළු ස්නායු පද්ධති හැඩගැහෙනවා ඒ කාමාවචර ලෝකයට අනුකූලව. දැන් ඒකෙත් තියෙන එක පැත්තට ඇඹරුමක් අහිතව. අඹරගෙන බදාගෙන ඉන්න ආකාරය තමයි මේ ස්නායු පද්ධතිය හැදෙවිලා තියෙන්නේ. දැන් රූපාවචර නිදහස් කරගත්තා. අර ඇඹරුම ලිහින්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේ ඇඹරුම තිබෙනකින් ඇඹරුම ලිහිලා නිදහස් වෙන ගලිරක් වෙන ආකාරයෙන් හිරියා. අපේ ඔළුවේ මොළේ පටන් ගෙන මුළු ඇඟ හැමතැනම. අර තියෙන ඇඹරුම ලිහින්න පටන් ගන්නවා. අන්නේ ලිහිනකොට ඒකට බැඳිලා දින වාපිස්සියම ඒ අනුව ලිහින්න පටන් ගන්නවා. මාසෙකදී හිර වෙලා තියුණා නම් යන්නතර අනික් අතට විහිල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේ කැක්කුම වේදනාව හිරිවැටීම සඳවීම මේවා කොහොම එනවා මොලේ පටන් ගෙන ඇතුළට තන් පාදාන්තයට මේනවා. මෙන්න මේක තමයි මේකදී මේ කියා තින්නේ මේවා ඇති කරන මේ මේ විදිහ අමාරු දැනෙන්න පටන් ගත්තා කියලා. මේ මාංශපේදී ඇකිල්ල යනවා වගේ දැනෙනවා. ඒ පපුව හිර වෙනවා. හොඳ එකක් වුණා. ඒකෝ ඒ වගේ බඩේ මේ සදබල විදිහ වේදනාව ඇතිවීම, වකුගඩු ලාසිත ප්‍රදේශ සදබල හිරවීම ඇති දැන් මේවා ඇති වෙනවා මේ මූලික අවස්ථා. මේවා නැති වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ මේ தත්ත්වෙම ගාක ඇති වෙන්නේ මැදි වයස් පැනපු මට්ටමේ ඇයි මේ භාවනා කරගෙන යන්නේ. දැන් ළමා වයසේදී මේවා මේ විදිහේ හැමරිලා නැහැ. මොකද කාම හිතවලට ශාරීරිය සකස් කරගන්න කාලයක් ගියේ නැති නිසා. දැන් ළමා වයස කෙනෙක් මේ භාවනා කරලා බොහොම පහසුවෙන් මේක දිනා අමාරුවක් නැහැ. වයසෙන් වැඩි වෙන්න වැඩි වෙන්න. මේ අමරු ලිහින්න අමාරු. ඒතකොට තමයි මේ හිරවියේ අමාරු වෙන්නේ. ඉතින් මේවා අමාරු ආවම මේක උරුස් දෙන මට්ටමේ කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් කල්යන්න යනවා. මේක හැදෙන්නේ නැහැ. අපි උත්සාහයේදී වැඩි කරලා ඉන ඉක්මනට කරන් ගියොත් දැන් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක තමයි බෙහෙත වැඩි වෙනවා. සමහර වෙලාවට ඒ විලාදී අර ඇඟේ හිර වෙලා තියෙන අපතරාවේ වේගයෙන් පිට කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මේ පිට කරගන්න ක්‍රමයේ අපි ගත්තේ නැතිනම්. ඒ විලාසය අපිට හිත දෙනවා ඒකෙන් හැදේ රෝගීකට ගෝචර වෙන්නේ. ආපදාවල් වලට ගෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ භාවනාවකින් ඉඳලා දැනගන්න ඕනේ. භාවනාව කරනකොට මොකද මේ වැඩි මේ භාවනා පන්තියේ මේ ආදි වශයෙන් මේ දෙන්නේ. ඒ පිළිබඳ ඒ අවශ්‍ය කරන භාවනාව පිළිබඳ දහම් දැනුම නැතුව. පූර්ණ නැතුව. ඉතින් ඒ නිසා මේ කන්නේ තියෙන්නේ. ඉතින් මේකේ පූර්ණ ධර්ම භාවනාවක් පිළිබඳව සමාධියක් වඩනකොට පූර්ණම වැඩි යුතු ආකාරයේ ත්‍රිපිටකේ පැහැදිලිව පෙන්වලා තියෙනවා. නමුත් ඒවා පරිශීලනය කරපු ආචාර පරපරකින් ඇවිදිලත් නැහැ. තමන්ගේ නුවණට ගෝචර කරන්නේ ඒක විමර්ශනය කරලා ඒ විදිහට අරගෙනත් නැහැ. ඒ නිසා එයා තේරුම් ගන්න බෑ ඊළඟ දින උපදේශ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දීලා තියෙනවා මේ සමාධි වර්ණ කියන වර්ණ ආකාරය. උන්වහන්සේ පෙන්නා මේක අන්‍ය යෝගීන් දන්නේ නැතුව අමාරු වැටෙනවා. මේ ශාසනය බහැර අනේ පුදුලි මේවා කරන්න ගිහිල්ලා බොහොම අමාරු වෙනවා. මොන එක කරදර ඇති කරගන්න. මේ භාවනාව නිර්පදිතව වල්ලා පූර්ණ කරගන්න. බුදුරන් වහන්සේ උපමාවක් දෙනවා රන් කරුවේ හතරම වල මල ඇරලා සුද්ධ කරගන්න ආකාරය උපමා කරනවා. දැන් නොයේ ලෝභ වර්ග විතර අමුර අතරන් අරගත්තා. සංකරුවා මේක ආවරණ හදන්න පිළිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවා. එයා මේ රත්ත අමුර රත්තරන් කෝවේ දාලා උණු කරලා. ඒකේ පදමකට උණු වෙනකොට. ඒ වෙලාවේදී අර ඒකේ තියෙන අන්නේ ලෝභ જાති පිච්චෙන මට්ටමට උණු වෙලා ඉන්නවා. මේ මට්ටම අපි දැකපුවා. ඊළඟට මොකද කරන්නේ? මේ මට්ටම ඉක්ම යන්නේ නැති වෙන්නේ දිය ගන්න වෙලාවක්. ඒ කෝවේ උණු වෙලා තියෙන රත්තරන් වල වතුර ගන්න. ඒ වතුර ගන්න මොකද වෙන්නේ? ඔබ විද්‍යානුකූල ක්‍රමයක්. අපි ටිපිල්ලා තියෙන්නේ වතුර ගහනවා කියලා විතරයි. ඒ වතුර ගහනකොට අර හතරම් ප්‍රමාණය ඉක්මවා නෙමෙයි. ඒතර හොඳ අවධානයෙන්ද ඒ හිමා ඉක්මවන්නේ නැති ගන්න ආයි නවත්තලා. නැවත කිඳර පිවින. ඒක ආයි උණු වෙලායි. ඒක හිමා ඉක්මවන්නේ ආයි දිය ගන්න. ඊට පස්සේ බලන හතරම් පදම කොහොමද කියලා. පදම ඇවිදින්නද කියලා. දක්ෂ රන්කරු පදම ඇවිදින්නේ නැත්නම් ආයි ගිනි මොලවන. ආයි දිය ගහලා මේක මේ ගිනිය. අර අන්නේ තිබෙන අනේ ලෝභාට ඔක්කොම පිටිලා ඉවත් වුණාට පස්සේ දිලිහිලා හතරන් ටික පැහැදිලිව ඉතුරු වෙනවා. ඊට පස්සේ වැඩකට ගන්න පුළුවන් ආවරණය හදන්න පුළුවන් හතරන් ප්‍රමාණය දැන් හරි කියලා දැනගත්තට පස්සේ කෝවිල් භාගෙම වැඩේ කරගන්නවා. මෙන්න මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවනා කරන යෝගී අයට භාවනා කරන ක්‍රම. අපි සම්පෝඥාගේ හැම විදියෙම තියෙනවා. හරියට සංකල්ප හැම මොහොතකම හොඳ 100න් ඉඳලා බලනවා. දැන් මේ සතරන් ටික මෙන්න මේ ගානට උණු වෙන්නයි මේ මං පිටර පිටින්. දැන් ඔන්න මේ ගානට උණු වෙච්ච අවස්ථාව හරි. අවදානෙ හිටියනම් ඒ වෙනස් වෙනවා. දැන් දිය ගහන වෙලාව හරි. දැන් මෙච්චර දිය ගැහුවා දැන් ඊට වඩා ගහන්න හොඳ නෑ. ඒ දැන් දිය ගහන ඉවර ඉවර කරන වෙලාව හරි. දැන් ආ ගිනි පිමින වෙලාව හරි. දැන් ඔන්න රත්ච්ච වෙලාව හරි. මේ වගේ හැම අවදානෙ හැම මොහොතකම තියෙන්න ඕනේ ඒවලු. මේ භාවනාව කරන කෙනා හැම මොහොතකම සති සම්පෝඥයෙන් ඉන්න සතියෙන් ඉන්න ඕනේ. හැම වෙලෙම සිහිය පිටව ගන්න. සතියෙන් ඉන්න බුද්ධියක් නැති සම්පෝඥාගේ හැම වෙලෙම තියෙනවා. භාවනාවට සම්බන්ධනකොට ධම්මවිචේ සම්බෝධ්‍යංගේ විරිය සම්බෝධ්‍යංගේ පීති සම්බෝධ්‍යංගේ කියන මේ බොජ්ජංග තුන බලන්න ඔය කියන්නේ. අන්නාර ගිනි පිවිනවා. ඔන්නෝක බලාගෙන යනකොට එක අවස්ථාවක් එනවා කියලා වෙනවා දැන් ඒක නතර කරලා. ඉතුරු බොජ්ජංග තුන බලන්න. පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ කියන බොජ්ජංග තුල ඊළඟට වඩන්නේ. ඒකෙදි ප්‍රමාණ දැන. නැවත සම්බොජ්ජේ සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ආයෙ වඩන්නේ. ඒකත් ඇතිපත්‍රම දැනගත්තාම ඒක නවත්තලා ආයෙ හැරයක් සමාධි සම්බොජ්ජංගේ එතකොට මේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්නේ. ඊට පස්සේ පදම බලන්න ඕනේ සතිය. දැන් කොහොමද ඒක දැනගත්තා පස්සේ ඉතින් ආයෙත් මේ කරගන්නවා. දැන් ඊළඟට මොකද බලන්න ඕනේ? මෙන්න මේ විදිහට මේ බොජ්ජංග හද ක්‍රමානුකූලව දැනගෙන සති සම්පොජ්ජංගය හැම වෙලේම පවත්වන්නේ. බොජ්ජංග තුනෙන් තුනට අවස්ථාව දැනගෙන පවත්වාගෙන යනකොට. මෙන්න මේ තුنين හරියාකාරව සමාධිය පූර්ණ කරගන්න පුළුවන්. මානසිකයක් නැතුව. දැන් මේක පොතේ තිබුණා. අත්දැකීම හා සම්බන්ධ නැති නිසා මේ කියපු තැංගනේ. ඔය කර්මස්ථානාචාර පින්නතුන්ට ඒක කියා දෙන්න බැරි වෙන්නේ. ඔහෙ කරගෙන යන්න කීකී කියනවා. හ්ම්. ඔළුව කැක්කුම හැදෙනවා. හිරවින්න පටන් ගත්තා දැන් මොකද කරන්නේ? ඔහොම කරගෙන යන්න හරියව. ඔකේ කොහෙද? මොන එක මොන හරි එකක් කියන්නේ කන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මවිචේ සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජංගයයි වඩාගෙන ඒක තමයි කර්මස්ථානයේ වඩනකොට සිද්ධ වෙන්නේ. දැන් දිය ගන්න වෙලාව වැඩි. ඒක වෙනවා. අන්නර අපි ඉස්සෙල්ලා කිව්ව ඇඹරුම් ඇරිලා. වාපිච්චෙන් ආදී අර බැඳිලා තිබිච්ච නිදහස් වෙලා. දැන් ලේ වලට මිශ්‍ර වෙන හරිය ලේ වල. ඇට මිදුළු වාසේ තිබිය හන්දිපත් වල ඇදී හිර වෙච්ච හරිය තව හන්දිපත් වල. ඒතර ඒ දැන් ශරීරයේ ඉඩ පිටාන් වල ඒ කැක්කුම් කර කර හිර වෙවි තියෙනවා. අන්න දැන් අර ඉතික් කරමු කර්මස්ථානේ නවත්තලා. දැන් පස් වෙන්න පස්සාති සම්පෝච්චංගය. සමාධි සම්පෝච්චංගය උපේක්ෂා සම්පෝච්චංගය හිත පිටවල දැන් වලන ක්‍රමයක් තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රමයේ ඊළඟ දන්නේ නැති නිසා තමයි අර කැක්කුම හිරිවැටීම තියේදී ආයෙ වලන පටන් ගත්තොත් අර හිරවීම තව වැඩි වෙනවා. මෙන්න මේ වෙලාව තමයි අපි නිදහස සුසුම් හේරන්න පටන් ගන්නේ. සුසුම් හේරන්න. සුසුම් හෙලනවා කියන්නේ මොකද්ද? අපි සුවයි සුවයි කියලා මෙච්චර කල් කත්ත පංචකාම ආස්වාදයෙන් හටගත්ත අපද්‍රව්‍යයේ සුම් කර හරින්න. අන්න අපද්‍රව්‍යයේ සුම් කරන්න ගන්න වැඩ පිළිවෙලට සුසුම් කියනවා. දැන් සුසුම් වලට ක්‍රියාකාරීත්වය අපි දන්නා සුසුම් හෙලනවා කියන්නේ. පපුවල මහන්සියක් ආසනම හුස්ම කුඩරයිනේ. මහන්සියයි. අපිට දැනෙන මහන්සිය පිටුන බව. දැන් හොඳට පැහැදිලි. ඇඟට මහන්සියක් ආපුනහම මහන්සිය පිට කරන්න සුදුම් හෙල්ලන හැටි අපි දන්නවා. කුෂ්ණියම තමයි යෝග කරන්නේ. කුෂ්ණ ගන්න ක්‍රමයේ කියන්නේ. හැබැයි කුලාගවත් නාහියගවත් තියාගෙන කුලන් හැල්ලක් දිහා බලාගෙන මේ මේ කරේ. ඒ වගේ ප්‍රශ්නයක්. ඒ කටින් තේනවා. එහෙමත් හරි. මහන්සිය හදා දෙනවා. මෙන්න ඊළඟට ගන්න කරේ. අල්මත්තාරය වැඩි වෙන අපේ කරලා. දැහැල්ලු වෙනවා. අන පස්සද්ධි සම්පූර්ණා කියලා. දැන් ඉතින් හිත හිටනා සුව සමාධිය. මහන්සිය දුකයි වේදයි මහන්සිය අරගහම සුවයි. සුවේ ආරම්භ වෙනවා. අනේ එතකොට එතන හිටියි. ඒ සමීත ඉතින් හිට සමාධි සම්පූර්ණා. උපේක්ෂාවට එනකම් ආයි බාහිර දෙක කරදරයක් නැතුව කැක්කුම් වේදනාව ඔක්කොම ඇලලා නිදහස් භාවයට එනකම් නෑ ඔක කරගෙන යන්න. ඒතකොට දැන් මෙතන වැඩින්නේ මොනවද? සහැල්ලුව වැඩිනවා, සමාධිය වැඩිනවා, උපේක්ෂාව වැඩිනවා. දැන් ඊට පස්සේ අපිට තේරෙනවා. දැන් කැක්කමකුත් නැහැ වේදනාවට හුස්ම ගන්න සුළු මන්න ඕනම මොකද? දැන් ආයි නිකන් වාරි. හැබැයි හරි සහැල්ලුවක් දැනෙනවා. දැන් ආයි කොච්චර කුතුම් හැරිය තමුදු වෙනසක් දැනෙන්නේ. අන්න දැන් අපි දැනගන්නේ අවස්ථාව ආයි ගිනි පිටින අවස්ථාව. එන්නම් දිය ගහන අවස්ථාව දිය ගහලා ඉවරයි. දැන් ගිනි පිටින අවස්ථාව ආයි. ඒ කියන්නේ සුසුම් හරන වැඩේ නවත්තලා ආයෙ යනවා කර්මස්ථාන. ආයෙ වඩාගෙන යනවා. අනේ වඩාගෙන යනකොට මොකද ආයෙ හරියක් ආයෙ දැනෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා සුවේ දැනෙනවා. විදහාවක් දැනෙනවා. ඒ ආයෙ දැනෙන ඔළුව ඇතුලේ හිර කරගෙන එනවා. කපුව දිහාන් හිර කරගෙන එනවා. අන් අමුතු දැනෙන්න පටන් ගන්නවා. දැන් ඒක අපිට ඉරසයින් වල මට්ටම ඉක්මනට එනකොට අද නවත්තනවා එකක් අත්තායි. ආයෙ සුසුම් හරි. හරි ගන්න. දැන් දවස් දෙකක් තුනක් හරි හතරක් හරි හදාදාක් හරි කමන්නේ. අර මහන්සි යනකම් ආය කර්මස්ථානෙ ගන්න. සුදු මාර්ගේ ගන්න. ඊට පස්සේ ආය විහිදි වෙලා යන. වැඩි කල් යන්න ඉස්සෙල්ලා බලාගෙන ඉඳි චක්කවත් ඉවරයි වේදනාවක් ඉවරයි ශරීරේ රැහැඩි වෙලා සමාධිය වැඩිලා. ඊට පස්සේ අපි සම්බොජ්ජන්ගේ බලනවා. දැන් මගේ සමාධි සත්‍ය කොහොමද? දැන් ආකාශය. නිදහස් වෙලා. හිතුව ගමන් සමාධිය දෙන්න පුළුවන්. රැහැඩි වෙලා එනවා. ආලෝකේ මත වෙලා එනවා. අර කිව්වේ සමාධි ලක්ෂණ මත වෙලා ඉන්නේ ධ්‍යාන ලක්ෂණ මත වෙලා. අන්න ඒක දැනගන්නවා දැන් අර කාරණා දෙකකින් ඒකේ මම දැන් කර්මස්ථානේ වඩන්න ඕනේ නැහැ. සුසුම් හරින්න ඕනේ නැහැ. ඕන ඉලාකට ඔන්න සමාධියට ඇහැයි. අන්න දැනගන්න. ඒ ක්‍රමෙට සමාධිය ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ඔතෙන් තව දැකගත යුතු විශේෂ දෙයක් තියෙනවා. ශනික සමාධි, උපචාර සමාධි, අප්පනා සමාධි කියන මේ තුන තේරුම් ගන්න ඕනේ. මේ සමාධි ගුණම වැඩෙන්න ඕනේ හරියට. මේ සමාධි තුන හරියට නොවැළුණොත් අපිට මාර්ගය වඩා ගන්න අපි අද තියෙන ලොකෝ බාධාවක් ඕක. අපි ඒක ටිකක් විස්තර කරලා